අපි රැස් වෙන වෙලාව ඔහොම විනාඩියක් ඉන්න දැන් තව මොහොතකින් පටන් අර ගන්නවා. සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං සංග්‍රහණින් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට ඇත්තටම පොයේ දවසේ නමුත් මේ විහාරයේ මේ දවස්වල කෙරෙන පිරිත් සජ්ජායනාව නිසා සංඝයාගේ ඉල්ලීමක් ආවා අද පොයේ කිරීම හවස වන්දනාවෙන් පස්සේ දාගමු කියලා ඒ නිසා අපි අද ස්වභාවික විදියට සෙන්සුරාල් ධර්ම සාකච්ඡාට වෙලාවක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෑතක ඉඳලා අපිට නැවතත් මේ ධර්ම සාකච්ඡාව සඳහා වෙලාව ලැබෙන්න පටන් අරගත්තා. අපිට රටේ පොයේ තියෙන හෙට හෙට එතකොට අපි නෑ රටේ පොය අදනේ රටේ පොය අද අපිටත් ඇත්තටම පොය අද ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවේ අපිට පොඩ්ඩක් කලින් වගේ නතර කරලා පහළ මේ පොය කරන පොයට පැමිණිච්ච පින්වතුන්ගේ අනුග්‍රහය පිණිස ධර්ම සාකච්ඡාවට මම වඩින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අපි පුරුදු සිරසුරාදා ධර්ම සාකච්ඡාවේ ආරම්භයේ පිනිස ගිය පාර කරපු චාරිත්‍රය හැටියට මුල් විනාඩි සල්පයක් විවස්ථා සීපත් කරන්න අරගෙන ඊගාවට දීගනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක් අපි මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියා ගන්නවා. ඒ කොටසම හෝ එහෙම නැත්නම් අපේ ජීවිතවලට අදාළ වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා විස්තර සාකච්ඡාවකට අපි පස්සේ යන්න බලාපොරොත්තු වෙනවා. අද විවස්ථාව සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ යෝගාශ්‍රමී කතිකාවතේ දෙවැනි කොටස ශිරු දිනාගේම දැන ගැනීම සඳහා මම කැමති ඒ විවස්ථාව සභාගත කරන්න ශිරු දිනාගේම කාර්මික අවධානය ඉදෙස යොමු වේවා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාශ්‍රමීය කතිකාවත අංක 27 සිතේ පරිවර්තනයේ ඊතා සහැල්ලු හේයින් ගිහි නොගී හැම දිනකුවාම ගෙහි සිත ප්‍රේමෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය විෂභාගයන් හාද සභාගවුද බාලතරුණයන් හාද රහසී නොබිනිය යුතුය න වට්ටති හසන්තේන ගන්තුං චේව නිශීදිතුං වත්තුස්මින් හසනීයස්මින් මෙහි තමත්තන්තු වට්ටති යුහෙයින් ආරාමේද ගමේද සුදුසු කරනක් වොහොත් මද සිනහාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේ හින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යුහෙයින් කැපදෙයිද ලොල් නොවිය යුතුය. දාගැබ් මෝවලු බොමලු හැමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විසභාග කතාද නොකළ යුතුය. වැඩිමාළු සංගුණා ආදර ගෞරව ඇතුවේ නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරනු වැඩිමහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසි දේ නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්න අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහදී පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයයි. ධර්මයේ පිළිබඳ උද ශාස්ත්‍රයේ පිළිබඳ උද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසී එන කරුණු ඉදිරිපත් කරගෙන කුණුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තෝ වනං රාජානෝ මුත්තාමනි විභූසිතා යතහා සෝභන්ති අතිනෝ සීල භූෂණ භූසිතා යනුෙහි ශීලාභරණයම මුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ති කිලමථාන යෝගයට ආයතන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යයක් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ඊලංකම්මාදී සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්නා දූතාංග ආදී ආචාර්ය උපාධ්‍ය ආදීන් දමුත් සෙස්සන්ට නොදැනෙනසේ කල යුතුය. නබික්ක වේකේනච පරියායන ජාත රූප රහිතං සාදී තබ්බායි සාදී තබ්බං ඊ වදාළ බැවින් රණදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම ශූරපීක පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම මුදල් ලැබුමුල පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණ වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේවි නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමික කාර්ක සභාවේ අනුමැති ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදි කරන සීනාසන යෝගාශ්‍රම සංස්ථාට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපත්‍යන්තරපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරානෝ ගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තනකට යෑමේදී වැඩිහිටියන්ගේ අවසරපත්‍රයක් රැගෙන ආ යුතුය. සේරිචාරි වැවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂය අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ විසින් ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමයේ සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරුක සම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදානුකූලෝ යෝගාශ්‍රමයේ ගරුප සම්පදා විනය ධර්මයේ සිදු කළ යුතුය. බාහිර වික්ෂු සාමණේරවරු ගරුප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් නොකරගත යුතුය. පද්ද සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ ආනන්දන්වත්වම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීල සීනාසනයන් යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මේ පරමාර්ථයේ සීගන්විය යුතුය. මේ නියමිත ව්‍යවස්ථාව බිඳිමින් මේ නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැල දක්වා වාද කොට වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වර්ධයේදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමයේ කතිකාවත නිමි. අපි මේ පළවෙනි අංකය સમાપ્ત කරන්න හේතුනේ යෝගාශ්‍රමයේ කතිකාවත දෙවෙනි කොටස අපි સમાપ્ત කරා. අපි මේ පස්සේ බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයේ මොකක්ද අද තියෙන මාතෘකාව මධ්‍යම ශීලයේ තියෙන ඉවර කරේ.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 ඉතිවා ඉති ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවා පටිවිරතෝ හෝති ඉදං පිස්ස හෝති සීලස්මි යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණු බමුණෝ සැදැහැයෙන් දුන් බොදුන් වළඳා අසෝ දින අසෝ නැකතින් යුද්ධ සඳහා සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේය. අසෝ නැකතින් පෙරලා සිය නුවරට ඊම වන්නේය. අසෝ නැකතින් පිටත සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල වුන් රජුන්ගේ යෑම වන්නේය. අසෝ නැකතින් පිටත සිටින සතුරු රජුන්ගේ ඉවත යාම වන්නේය. අසෝ නැකතින් රට තුල සිටින රජුන් කරා පිටත සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේය. අසෝ නැකතින් ඇතුළත සිටින රජු රජුන්ගේ ඉවත්ව යෑම වන්නේය. රට ඇතුළත සිටින රජුනට ජය වන්නේය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේය. පිටත සිටින සතුරු රජුනට ජය වන්නේය. රට තුල සිටින රජුනට පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මොහුට පරාජය වන්නේය කියමින් මේ බඳු වූ තිරස්ථීන විද්‍යාවෙන් නිබඳු වූ මිත්‍යා ජීවයෙන් දීපාත්ද පවත්වත්ද ඒ මහානතමේ මේ හෝ නිබඳු වූ තිරස්ථාන විද්‍යාවෙන් මිත්‍යා ජීවිකායෙන් වැළැක්කේ වෙයි මේද ඔහුගේ සීලයක් වේ මේ අපි කියන්නේ නැකත් කියනවා වගේ එහෙම නැත්නම් මේ ජය අංක කියනවා ජය කටයුතු කරනවා ඉතින් වගේ මේ සංඝයා වහන්සේලා අනුන් දෙන බත් කන කට්ටිය කියලා මේකෙන් කියන්නේ අනුන් හම්බලා දෙන බතක් කාලා හිඟන්නම් වශයෙන් ජීවත් වෙන තීදී රජුරංග වැඩවලට අගිලි ගන්නවා ඉතින් අගිලි ගන්න ගියාම මේ දිනුවත් පෙරදුනත් සංඝයා පරාදයි සංඝ රජුරෝ දිනුවත් පෙරදුනත් සංඝයා පරාදයි මොකද මේ ඒ කාරණාව මේ දේශපාලන කටයුතු සංඝයාට කරන්න පටන් අරගත්තොත් සංඝයා දායකයා බෙදන්න ගන්න. මේ දාන දෙන එක නයි දාන දෙන කට්ටිය ඔක්කොමලා. මේ කට්ටිය ඒ කට්ටිය බෙදන්න පටන් ගත්තාම අපරාධේ මේ බෙදන්න ඕනේ නැති තැන බෙදීමක් ඇතිකට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. ඒක නිසා මේ පුරුමේ ප්‍රකාශයක් තියෙනවා මහානකම නම් මහානකම දේශපාලන නම් දේශපාලන. ඒක එක කෙලවරක්. ඒක අනිත් පැත්ත තමයි ඉන්දියාවේ ගාන්ධිතුමා කියලා තියෙනවා දේශපාලනකින් තොර ආගමකුත් නැහැ ආගමකින් තොර දේශපාලනයකුත් නැහැ. මේ දෙක එකට යුන් නැත්තම් යැපෙන්නේ නැහැ දෙක කියලා. දෙක එකිනෙක මේ යන්න ඕනේ කියලා. ඉතින් අතරමැද කතාවක් තියෙනවා. කතාවක් කියන්නේ ගැලවුම් මාර්ගයක් තියෙනවා.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 ඉතින් වෙනවා වහුවෙන්ද ඉලිපත්ත ගාවට. ඊට පස්සේ ඉලිපත්ත පයින්නවා. ඊට පස්සේ මගට යනවා. ඉතින් උක කෙලවර කර ගන්න බෑ. ඉතින් ඒක නිසා මේක හරි බේරෙන්න බැරි තැනක්. ඉතින් ඒක ලංකා ඉතිහාසයෙන් ගත්තොත් අපි විජේපාරජුරුවන්ගේ කාලේ ඉඳලම රජුන්ට යට වුණා. විජේපාරජුරුව පොළොන්නරුවේ තිබිච්ච බරපතල මේ අර්බුද අතන අර්බුද මේට වැඩි ගොඩාක් රාශියක් කරා ලංකාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සාසන ඉතිහාසය බැලුවොත් අපිට එච්චර බය වෙන්න දෙයක් ලොමු දහ ගන්නට දෙයක් නැහැ. ඉතින්දී රජුරෝ මේ රාජා අනින් සංඝයාගේ ප්‍රශ්න විසඳන්න සංඝරාජ කෙනෙක්පත් කරා. ඒ සංඝරාජපත් කරන එක ඉතින් බැලුව බැලමුට කාටවත් <laughs> දෝෂයක්වත් දේශපාලන වාසියක්වත් තේරෙන්නේ නැහැ. නමුත් හිතන්නේ ඊගාවට සංඝරාජ වෙන්න ඉන්න ආමතුරුන්ගේ ප්‍රධාන කාර්ය වෙන්නේ දැන් රජුරෝ ෂේප් කරගන්න. රජුර තමයි තීන්දුව කරන්නේ රජු සංඝරාජ කවුද කියලා. ඊට පස්සේ සංඝරාජපත් වීමට රජුරෝ යාපු වෙලා දිගටම රජෙක් තමයි සංඝ රාජ තීන්දුව කරන්නේ. පස්සේ තමයි සුද්ධා ඔය ක්‍රමය අපට කරේ. ඊට පස්සේ ඉඳලා අපි ඒ සංඝ රාජ තත්වයේ තනතුරු ලබා ගන්න රජුරවන්ට පිටිපස්සේ යන තැනටපත් වුණා. මේක 6 වෙනි සතවර්ෂයේ විතර වගේ මම හිතන්නේ වෙලා තියෙන්නේ. ඒ විජේවා රජුරු වෙන කාලේ රට එක්සයිසත් කරපු තරමේ හොඳ රජ කෙනෙක්. ගත තීන්දුවත් හරි. නමුත් එදා ඉඳලා ගිහියෙකුට යට වුණා සංඝ රාජ්‍යයේ ඉඳලා සියලු දෙනා. ඉතින් ඒක වින් නැතුව බෑ අවුරුදු 2000 ගණන් කරනකොට එක එක ක්‍රම වලට යනවා. දැන්ට මේ බුරුමේ පවතින්නේ 30 දෙනමක් පත් කරනවා මහා කාර්ක සම්බිකයෝ රාජ්‍ය අනුග්‍රහයට රජුරන්ට උපදෙස් දෙන්න. ඒකෙන් මේ නිකාය මෙච්චරයි මේ නිකාය මෙච්චරයි කියලා මොනම හරි ආගමික සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් ඒ කට්ටිය රජුරෝ ගිහිල්ලා හමු වෙලා කතා කරනවා මේ ප්‍රශ්න මොකද කරන්න කියලා. ඉතින් ඒගොල්ලපත් වෙන්නේ කාර්ක සභිකයෝපත් වෙන්නේ ඒ ඒ නිකායේ දක්ෂකම් වලින් ත්‍රිපිටකය දන්න තත්වෙන් වැඩිහිටි මාල්කුමෙන්පත් වෙලා ඒක සඳහා හටනක් තියෙනවා. ඒ 30 දෙනාට බවටපත් වෙන්න. උනාට පස්සේ ඒ අය තමයි රජුරන්ට උපදෙස් දෙන්නේ ආගමික කටයුතු වලට රජුරවත් දාන්න එන්නේ නැහැ. මොකද මේ ඉතින් ඔය අපි ඊට වැඩි බුරුමේ තාමත්ම බුද්ධ ආගමට නොසලකන්න පටන් අරගත්ත. මොකද බෞද්ධයෝ ටික හාමුදුරන්ට එකතු වෙච්චාම හාමුදුරුවෝ බෞද්ධයෙකු තුළ රජේ පෙරලනවා. ඒ නිසා රජේ අනිවාර්යයෙන්ම හාමුදුරන් සහ බෞද්ධයන් අතරේ සම්බන්ධතාවය කැඩුවා. ළමයින්ට ඉස්කෝලේ බුද්ධහම ගැනීම තහනම් කරා. ඊට පස්සේ රාජ්‍ය අනුග්‍රහ වශයෙන් පන්සල් වලට දෙන ආධාර නතර කරා. ඊට පස්සේ මේ මිනිස්සුયો තමන් පුද්ගලිකව තීන්දුවක් කරගත්තා. අපි ශාසනය රකින්න ඕනේ රජයට ලැබෙන්නේ නැහැ කියලා. හංසලල හාමුදුරු පටන් අරගත්තා ළමයින්ට බුද්ධ ධර්ම උගන්වන්න. ඉතින් අද ඒක මේ ජාතික මට්ටමින් පිළි අරගෙන තියෙනවා. හාමුදුරු මේ උගන්වන එක නිසා එහෙම නොවුනා නම් මුළු රටම කුඩු කාර්යෝ බාටපත් වෙනවා. මොකද ඒ බුරුම නායකයෙක් තමයි ලෝකෙටම කුඩු සපේන කුඩු රජා. අබින් රජා කියලා කියන්නේ. එයා තමයි රජේ පාලනය කරන්නේ. මම දන්නේ මේව මං වගේ කෙනෙක් කියන එක හොඳද නැද්ද කියලා. අනිත් එක මම ඇත්ත දැනගන්නත් මේ කියන්නේ ආරංචියට. ඉතින් මේ නිසා හාමුදුරු ටික භික්ෂුන් වහන්සේලාට ලංකාවේ දහම් පාසල් ක්‍රම වගේ කරන නිසා දැන් යන්තම් ආයෙ නැගිටලා එනවා. ඒ නිසා තියෙන බුද්ධ ආගම චහ මේ රාජ්‍ය අචාරුවත් තියෙනවා. ලංකාවේ තරම්වත් එච්චර පිරිසුදු නැහැ. ලංකාවේ පිරිසුදු කියන්න බෑ මොකද භික්ෂුන් වහන්සේලා මේ වගේ වැඩවලට යනවා. රජුරන්ට අනුග්‍රහ කරන්නට රජකම ගන්න. ඉතින් ඒකෙන් බේරිලා ඉන්නවා කියන එක දීසි නැහැ. බේරිලා ඉන්න එකම සීලයක්. ඉතර අන්තිම වාක්‍යය කියවන්නේ මේ තා අමාරු මේ පාසෙන් දැලෙන් බේරිලා ඉන්නවා කියන එක සීලයක්. අහුවෙන එක නෙමෙයි දක්ෂකම. අහුවෙන එක නම් ඕනම වෙලාවක කරන්න පුළුවන්. කරපු ගමන් සබම් බෝලයක් කැවුවා වගේ හයිඩ්‍රජන් බැලුමකට හයිජන් පෙරේ වගේ උඩ යන්න පටන් ගන්නවා.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 ඒ කියන්නේ ඒ කටේ කටයුතු නෑවිත් කරන තාලට කරලා දාන්න. විජය බහු රජුගේ යුගයේ පිටිස්සේ ගැටලුව පරාක්‍රම බහු රජුව එනකොට මේ තිබුණා මහා විහාරයේ සෝනාරාමයේ තබේ ගියේ ඒ විකාය වේදේ තිබුණා. ඒ වෙලාවේ විදුව කල්පනා කළා මේ නිකායේ අතර සම්බන්ධයක් ඇති කර යුතුයි කියලා හිතලා විමුලාගල මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන කතිකාවත හදලා ඒ කතිකාවතේ නිකාය සම්පූර්ණයෙන් එකට සම්බන්ධ කරලා සම්බන්ධ ඒ කතිකාවත තියෙන පොරණාගේ අධ්‍යාපන ඉස්සරහට කියලා තියෙනවා. ඒ කතිකාවතින් පස්සේ මේ ශ්‍රී ලංකාව මේ තේරවාද බුද්ධාගමේ සම්පූර්ණයෙන්ම සියලුම සියලුම අන්දමින් මේ ඊටාම ඉහළම ස්ථානයේ කියලා ඒ කියන්නේ මේ දේවවාද බුද්ධාගමේ උල්පත තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියන එක ආසියාවේ සියලුම බෞද්ධ රටවල් පිළිගත්තා කියලා. ඒක පොත්වල ලියලා තියෙනවා මේ දේශිකෙන්. මොකද ගුරුමේ සීම කාම්බෝජි වගේ රටවල් සියල්ලම මේ රට පිළිගත්තා කියලා. මේ රටේ පිළිගැනීම ඉහළ ගියා කියලා ඒ කතිකාවතෙන් පස්සේ. ඒ කියන්නේ ඇත්තටම මහායාන මහායාන මේ මේ බලපෑමෙන් බේරීමයි ඒ වෙලාවේ කරන්න තියෙන ලොකුම දේ. ඒකයි මේ අබේගිරියෙන් බේරුණයි කියලා කියන්නේ. ඒ තරම අබේගිරියේ බොහෝම අතුයිති විහිදි ලස්සනට වැඩුණා. මහා විහාරයේ පුර සම්ප්‍රදාන කූලව අතරින් මෙතනින් කුටියක් හදාගෙන හිටියා. ඊට පස්සේ රජුරුවත් අන්තිමට මහසෙන් රජුරුව වගේ අබේගිරි පැත්ත ගත්තා. ගත්තට පස්සේ මහා විහාරේ මැකුවා. මැකුණා. විදේශ ආක්‍රමණ සහ වෙනස ඊට පස්සේ රජුරුවන්ගේ සේනාපතියා තමයි නැගිටලා රජුරුවන් විරුද්ධ යුද ප්‍රකාශ කළ මේ හේතුව මතින් පස්සේ රජුරුව අබේගිරියට සැලකීම අලුතෙන් ආවේ අංගට සැලකීම පැත්තක තියේදී පරණ තියෙන කනට සලකනවා වගේ මේ මහවිහාරයට සලකන්න පටන් අරගත්තා. ඊට පස්සේ තමයි මහවිහාරේ මනාපේ ඕන උනේ දෙගොල්ල එකට මේ මිත්‍ර වෙන්න. මහවිහාරේ කිසියෙත්ම කැමති උනේ නැහැ. මොකද වැඩිපුර පිරිසක් මේ ලාභ සත්කාර සහිතව යන තේර මහායාන කමයට කැමතියි. මහායානයේ මේ මහා විහාරය දන්නවා අපි ටිකයි ඒ වුණාට මේ අපි ළඟ තමයි මේකේ සම්ප්‍රදාය තියෙන්නේ ඊට පස්සේ මහා නිකා මහා විහාරය මේකට එකතු කරගන්න මේ දිපුලාගල කාශ්‍යප වගේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍ය වුණා. ඒ ශාංශය එතකන් සම්පූර්ණ අප්‍රසිද්ධිය හිටියේ. ඒ ශාංශය මතු කරන ඒ ශාංශය මේ හැලියකුණු නෑඹිටින් වැහුවා. වැහුවට පස්සේ ලංකාවේ තිබුණ එකම ක්‍රමය මහායානෙත් නැගිටින්න දෙන්නේ නැති එක විතරයි. බුද්ධ ධර්ම රකින්න කියන උච්චරයි. දැන් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් යන හරියක් සියලුම මේ පූජා සත්කාරකම් මහායාන. තේරවාදෙදි තියෙන්නේ ඔය කාශ්‍යප දිබුලාගල කාශ්‍යප මහරතන් වහන්සේ කරපු කාශ්‍යප ස්වාමීන් කරපු වැඩි පැත්තකට වෙලා ඔය උත්සව මොනවාක්වත් නැතුව බණ භාවනා කරන එක. ඉතින් දැන් අපි මේ දෙක අතරමැද ඉන්නකොට අපිට මේ ඉතිහාසය වැදගත් වෙනවා. ඉතිහාසය කියන්නේ හංවඩු තිබ්බෙව්වා. අපිට අපිට වැදිච්ච වෛරපළු ටික ඉතින් ඒවා මේ අපිට දැන් අර බුද්ධ ධර්ම කියලා එළියට ගත්තට පස්සේ මොනවා හරි කරන එක බුද්ධ ධර්ම වුණොත් මතක තියාගන්න නැගිටින්නේ අර ජනප්‍රිය බුද්ධ ධර්ම. ඒකට ආයසරයක් තේදපාන්නේයි ආයසරයක් මහායානි ආයසරයක් ඔයි කියන විදිහේ ජනප්‍රිය වැඩිවීමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී හරි අමාරුයි ඒ සුළුතරයක් වෙලා තියෙන සීලය රැකගෙන මෙහුවට කම්බීර වෙලා වගේ ඉන්නකයි එහෙම නැත්නම් මේ රට යන තාලෙට ගිහිල්ලා අනිකුත් ආගමික මූලධර්මවාදීන්ගේ බලපෑම යටතේ බෞද්ධයන් සියලු දෙනා සමස්තයක් වශයෙන් එකතු වෙනවද කියන එකයි ඒක අද ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න බැරි මාතෘකාවක් කියලා හරි කුල බේදේ වගේ වෙලා. සාකච්ඡා කරන්න බෑ අද. ඉතින් ඒ නිසා ඒ දේ පපුවේ තියාගන්න. කියන්න යන්න එපා කියපු ගමන් මේක නිකන් කට්ටි වාදයකට වැටෙනවා. එහෙම නැත්නම් මේ ජනප්‍රිය දෙයට බැනුම් බණින ගතියකට එනවා. කොන් වෙන ගතියකට තියෙනවා. ඉතින් ඉන්නේ මේ පන්නරේ තමයි ඥානාරාම ස්වාමීන් කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඥානාරාම ස්වාමීන් ගාවේ තිබුණේ හරියට මේ පන්නරේ තිබුණා. ওই මහා කෝලම් වැඩ ඕන එකක් ඕන වෙලාවක කරතයි. ඉව කෙරුවාම කාටද ආඩම්බරේ? ආඩම්බරේ යන්නේ මහායානෙට. ඒගොල්ලෝ බොහොම ආශාවෙන් බලනවා. ඉතින් අපි කියන්න පටන් අරගත්තොත් එහෙම මේ අපිට තියෙන බාධාව අන්‍යාගමික මූලධර්මවාදීන් කියලා නෑ. අපේ තියෙන බාධා අපේ අනන්‍යතාවය දන්නේ නැතිකම. ඒකෙදී ලංකාව මේ මේ සඳහා කතිකාවත් කීපයක් අරන් තිනවා. ඒ කතිකාවත් වල වචන අතර peeli අතර ලියවිලා තියෙන්නේ මේ සම්ප්‍රදාය රැගෙන පැත්තකටලා ඉන්න එක විතරයි yaadෙන වැඩි. අනිත ඕනතරයි යන. ඒකට හොඳම නිදර්ශන තමයි මම මේ නම් කිව්වට මේ නිකාය බෙදලා මිනිස්සු කඩන්ට වට කතාවක් අදහසක් තියෙනවා කියලා පැටලව ගන්න එපා. මහායාන. මහායානට වඩා ඕනේ නම් මම බැනුම් යවත් කමන්නේ කතෝලික සභාව දිහා බලන්න. මොනවත් ආගම කියව යුත්තක් නෑ ආගම ධර්මය මේ සංවිධානයක් කරන හරියක් කරන්නේ මානව විරෝධී වැඩ. ඒ නිසා අපි මේ බුද්ධහම කියලා කතා කරනකොට මේ වගේ <coughs> සාමාන්‍ය බල සූත්‍රයකට අනුයාත වෙලා කටයුතු කරනකොට සරුවචනාංශනේ මේ කියන්නේ. මේ නෙවෙයිනේ අවුරුදු 2600 කලින් මේ රාජ රජුලන්ගේ වැඩත් එක්ක ගිහිලා කටයුතු කරනකොට සීලය කියන්නේ ඒක නොකර සිටීම. මොනක්වත් කිරීමක් නෙවෙයි. සුම්ම ඉරි. මේව නැත්තම් අකිරිය. ඒක කරන්න බැරිකම විතරක් කල්පනා කරන්න. අද ඒක බේර ඒකෙන් බේරෙන්න බැරිකම විතරක් කල්පනා කරනකොට අපිට තේරෙනවා අපිට තියෙන අභියෝගය මොනවා එකක්ද කියලා. ඒ කියන්නේ මේ දේශපාලන කටයුතු හෝ කාර්ය දිනයි මෙයා පරදී කියලා අපි උදම්මනන ගති හෝ නොකර පැත්තකට වෙලා ඉන්නකොට එහෙම චරිතයකට තියෙන මේ වගේ බලපෑම ජනමාධ්‍ය බලපෑම් සහ සමාජයේ තියෙන බලපෑම් සහ දායකයන්ගේ තියෙන බලපෑම් දිහා බලනකොට කතා කරලත් බෑ මේක නොකරත් බෑ යන්නේ මේ පැත්තට ඒකේ පොඩ්ඩක් නිකන් මොනවද කිව්වොත් මේ බැම්ම බැම්ම කඩලා ඇරියොත් ආයෙ නැ ගන්ධනාව යට කරගෙන යනවා ඉවරයි. ආය මොනම දෙයක්වත් නැත කරන්න බෑ. ඉතින් ඒක දන්න නිසා ඒ පැති ඒවා මාරපාක්ෂික දේවල් කෙලස් කිසිම ප්‍රයත්නයක් නැතුව කරබන් ඉන්න උඹල කොච්චර රැගෙන හිටියත් කවදාරි වැටෙනවා. වැටිච්ච දවසේ උඹල වැටෙන්නේ අපේ පැත්තට. පයි වෙන්න එපා. අපි ඉන්නවා නිතරම මේක මේ පන්නරේ තියාගෙන ඉන්නවා. එන්නේ නැහැ ගහන්න බනින්න. ඉතින් ඒතකොට සීලයක් රකින්නවා මේක මජ්ජිම සීලයට වැටෙන්නේ. ඒ මජ්ක්‍ධිම සීලයේදී බලන්න මේ වගේ දෙයකට අහු නොවි කටයුතු කරනවා කියන එක ඒකක තියෙන සංකීර්ණතාවය ඒකක තියෙන මේ හිතා ගන්නවත් බැරි ගතිය. එච්චර අපිට දෙන්න නැත්නම් ලංකා ඉතිහාසයේ හොඳ තොරතුරු ටිකක් තියෙනවා ඉන්දියා මේ බුරුමේ වෙලා තේරු පාඩම ගත්තෙත් නැහැ. අනවරත රජුරෝ සෑහෙන සුද්ධයක් කරලා දුන්නා. සුද්ධයක් කරලා දුන්නට ඊට පස්සේ වට වෙලා තියෙන චීනය එදිනගාම කාම්බෝජය ලාඕසය වගේ රටවල් එක වෙලා තායිලන්තේ වගේ ඒ නිසා බුරුමේ තියෙන සුද්ධ මහායාන ආගම. ඔය විපස්සනා තියෙන තැන ඇර අනිත් හැම තැනම තියෙන ගිහිල්ලා බලන්න සුද්ධ මහායානයක් තියෙනවා. තියෙන හරියක් පූජා විදී සත්කාර තමයි. ඉතින් ඒකට අපි බොහෝම හොඳ බුද්ධ ආගමක් තියෙනවා කියලා තමයි අපි පොතේ ලියන්නේ. පොතේ ලිව්වට ඒකේ තියෙන්නේ සෝබනේ විතරයි. ඉතින් ඒ නිසා ඒ බුරුමේ පණිතරාමයට ගියාම බුරුමේ වන්දනාවට යන එකත් හයිඩෝ කියන්නේ ධාර්මික වැඩක් කියලා. මොකද ඊට ගියාම පෙන්න දේ හොඳ එකක් නෙමෙයි පෙන්න දේ. යන්න එපා කොහයක්වත් මෙහෙට වරෙන් දින දෙකක් කාලා භාවනා කරලා පරයක්. උඹලට වගේ ඕන පිස්සුවක් කළපන්. මිසි යන්නවත් එපයි කියලා කියනවා. මොකද එළියට ගියේ ගමන් එක මිනිහෙක් කතා කරුවොත් අර සයිඩ් පෙන්නන අතර සියල්ලම ඉවරයි. ඒ තරම්ම මේක මේ ජනප්‍රියතාවයට සහ මහජනයාට තියෙන මේ බහුජන මනාපයට යන ගතිය ආගම මං කියන්නේ ධර්මයේ නෙවෙයි ආගම එච්චර නපුරක් පේන්න නැහැ. නමුත් හෙළුවල ගෑණියෙක් වගේ ආකර්ෂණයක් තියෙනවා. මේ මිනිස්සේ නිකන් හිටියත් ඇති. ඉතින් ඒ නිසා අපි එකෙන් අරස වෙනවා කියන එක සීල කියනකොට ඒක හරි මේ මොකද්ද කියන්නේ මේ ලෙන්ගතුකමක් තේරෙනවා. මේක පොදුවේ කරන්න පුළුවන් නේ පොදුවට යනකොටම මේ මේ මෙවල හැල්ුවෙන්න පටන් ගන්නවා. තනිව අදහස ගන්න ඕනේ කවුරු මොන જાති කෙරුවක්වත් මම මේ දේ කරගන්නවා කියපු කෙනෙක් තමයි ඥානරාම සාංශේ ඒකයි යුග පුරුෂයෙක්ගේ වටිනාකම. බුරුමේන පණ්ඩිත ස්වාමීන් වහන්සේත් මුවින් නොබැන. මෙච්චර රට යද්දි මෙච්චර ජාතිය යද්දි මෙච්චර මේ ජාත්‍යන්තර යද්දි පුළුවන් තරම් කියනවා ওই ಜಾති මොනවා කරුවත් මේක ටිකක් හැර වැඩි වගේ පෙනෙයි මෙන්න මේක කරපන් කියලා. ඉතින් ඒක හොඳට ගියාම පේනවා වැටෙන් එහා පැත්තේ තියෙන බුද්ධ ආගමයි පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ එතන ඇති කරලා තියෙන වාතාවරණය දිහා බලනකොට ගිහිල්ලා බලන්න වටිනවා. මම කියන්නේ ස්වාමීන් වහන්සේ සැර වැඩි. උඩටම සැරයි මොකද ඒ තරම්ම අච්චු ඉඳලා. ඒ තරම්ම වෛරපලු තියෙනවා. මෙහෙට පොඩ්ඩක් ඉඳ දීපු ගමන් ඒ තරුණ කොල්ලෙක් මං ඉන්න කාලේ පැවිදුණා. මේ తాවකාලික පැවිද ලස්සන යුනිවර්සිටි එකේ එක්කෝ එන්ට වෙලා නැත්නම් යුනිවර්සිටි එකේ ඉන්න කාලේ. ඉතින් ලස්සන පෙනුමක්. පස්සේ සිවුරු ඇරියම්. සිවුරු ඇරියට පස්සේ ඉගෙන හරි මේ හිතට අමාරු හිතන උදියා දකින්නකොට ඒතරම සිරියාවන්ත කොල්ලා ඊට පස්සේ කිව්වා මම කතා කරා. ඉංග්‍රීසි පුළුවන්. ඊට පස්සේ කියනවා අපේ අත්තම්මයිලා එම කියනවලු මේ විපස්සනා කරනවා කියන්නේ බුද්ධ ධර්ම විරුද්ධ වැඩක් කියලා. ඔබ බුද්ධ ධර්ම කරන්න කියලා කියනවා. විපස්සනා කරන්න එපා. ඒක මේ ආගම් විරෝධී වැඩක් උතන යන්නේ නිසා පණ්ඩිතාරාමයට යන්න එපා කියලා. ලොකු ෆයිට් එකක් දීලා කිව්වා මේ මාසේ පැවිදෙන්න ආ. ඒක මේ බුද්ධ ධර්මයට විරුද්ධව යෑමක් කියලා. මොකද මේ බුද්ධ ධර්ම තියෙන ඕනේ තරම්. චෛත්‍ය 7 8 8 ගුණේ 7 ගුණක බුදු පිළිම හදලා තිනවා. එක එක දවස්වල ඉපදිච්ච කට්ටිය කියලා බුදු පිළිම නාවනවා. අනිවාර්යයෙන්ම නාවනවා. ඉතින් ඒකට 17ම ගණන් යනවා. සෑමලු අමදිනවා. වැඩ ගොඩක් කරනවා. හැබැයි මේ වගේ පොතක පලාතකවත් ලියවිති නැති දේවල්. ඉතින් මම ඉතින් කලවපන හිටියා මේ අත්තම්මගේ තියෙන බීචිකාව විපස්සනාවට. විපස්සනා කියන්නේ බුද්ධ ආගම නෙවෙයි. ඔබ ඒකට යන්න එපා. ඉතින් ළමයා බේර ගන්න හදනවා. ඒ නිසා මෙතන මේ පොට බේර ගන්නවා කියන එක ප්‍රසිද්ධිය කතා කරන්න බැරි තරම් අද මේ කුල ભેදේ ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් වඩටපත් වෙලා තියෙනවා. නමුත් අපිට නිසන්නවනේ ගල් ගහන්න තාම පටන් ගත්තේ නැහැ. තාම ගල් ගහන්නේ නැහැ. අපිට කෙලින් කතා කරන්න පුළුවන්. මෙච්චරයි රකින්න තියෙන්නේ. ඔය අනිකු සියලුම දේවල් පටන් ගන්න විතරයි ඕන කරන්න ඕන තරම් අල්ලලා යනවා. එකම දේ බලන්න ඒ තමන් පැවිදි වෙන්න භාවනා කරන්න ආපු වෙලාවක මේ මෙව ඕන එකක් ඕන දෙයක් කරගත්තා වයි මේ තමන්ගේ මේ සතිය උදකලාව විවේකය වැඩෙනවා නම් අපි නිසරණමනේ දිනුවක් කරනවා. එහෙම නැත්නම් මම එන හැම දායකයෙක්ගෙම අහනවා සන්තෝෂද අම්මෝ සන්තෝෂයි කියනවා. අම්මෝ සන්තෝෂ ඇත්තම. මොකද්ද හොඳම දර්ශනේ සන්තෝෂේද? ඉතින් කතා කරලා අහනකොට පේනවා මේ මිනිස්සු සන්තෝෂෙන්නේ මොකටද කියලා. ඉතින් මම කන ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ නිස්සන් වැනි දවසක් ගත කරන සංඝයා මොකද්ද කරන්නේ? ඒව දැකලා නැහැ. අර පාත්‍රය යන පල්ලෙහාට වඩින එක සන්තෝෂයි. ඒකට පින්න පාතේ බෙදන්න සන්තෝෂයි. ඉතින් ඕගොල්ලෝ භාවනා කරන් අම්මෝ හිතන්නවත් බෑ. ඒව බෑ. ඒව කරන්න වෙලාවක් නැහැ. ඉතින් කියනවා මේ දාහනේ දීලා උඹලට ඔච්චර සන්තෝෂයෙන් දාහනේ කාපුවාම කොච්චර සන්තෝෂයක් ඇත්තද කියලා කරුණා කරලා අවිල්ල නතරලා ඉඳලා බලපල්ලා කිව්වොත් හිතන්නවත් වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ දකිනවා මේ ගොඩනැගිලි හැදෙනවා අරම ලොකු දියුණුවක් විදියට. නමුත් මගේ හිතයට සාධාරණ සැකයක් තියෙනවා. <laughs> මේක එක වට්ටක්ක වැලකුණත් වැඩි ගෙඩියට ගන්න එක ඇත්තට හොඳ නැහෙනි. අපලෙට කියලා කියනවනේ. ඒක යම් කිසි මට්ටමකට ගිහිලා අපේ අර විවේකයේ අපේ අර කාලසටහනට වැඩ කරන ගතිය පුළුවන් තරම් වරින් වර වරින් වර වැඩි කරගන්න ඕනේ. ඒකේ තියෙන්නේ මෙවට සම්බන්ධ නොවි සිටි හැබැයි විරුද්ධ වීමකුත් නෙවෙයි ඒක. මේක හැම කෙනෙක්ම ඇත්තටම බොහොම ලිංගතුකමක් පෙන්වන වැඩක්. ඒ විරුද්ධ වෙන එක නෙවෙයි කරන් තියෙන්නේ. නොවි ඉන්න එක සීලය කියලා හිතාගත්තා නම් එතන මේවට වැඩිය මහා ලොකුවට සම්බන්ධ වෙන්නේ නැතුව ස්ථානය පවත්වන්න බෑ ක්‍රියා ක්‍රියාකාරකම් නැතුව ක්‍රියාකාරකම් තියෙන්න. නමුත් ඒක පුළුවන් තරම් අර තමන් මේ මේ ස්ථානයේ ආපු එකේ වටිනාකම රැකෙන විදිහට කරනවා නම් මෙතන තියෙන ඇත්තට ටිකයි අපි එදා සාකච්ඡා කරා මේ ඉස්සල්ලා ටිකක් ඒක මේ චූල සීල වලටද මම දන්නේ වැඩෙන්නේ නැත්නම් මධ්‍යම සීලේ මුල් පරිච්ඡේද වලට වෙන්නේදී විවිධාකාර තිරස්චාන විද්‍යාව මේකේ පෙන්වන්නේ මේ රජුන් සමග රජුන් සමග සම්බන්ධයේදී නැත්නම් පාලන තන්ත්‍රේ නැත්නම් පරිපාලනයේ නැත්නම් ව්‍යවස්ථා සම්බන්ධව භික්ෂුවගේ මතේ මේ ඉස්සරහට එන්න පුළුවන් තා පොඩ්ඩක් මේකට ඇහෙන්න. මේ මෙල්බර්න් වලට ඇහෙනවද? ඒ සමන්නාට ඇහෙන හොඳට ඇහෙන. පොත කියවන එකත් ඇහෙනවද? පොඩි ආම්දුර නිකන් රහසෙන් කියනවා වගේ කියන්නේ. ඒක නම් ටිකක් අමාරුයි නේද ඇහෙන්නේ. නෑ ආම්දුර පොඩි ගානේ තියෙන නිසා ටිකක් අමාරු වුණාට කමන්නේ. අපි තා කැල්ලක් අහමු ඈ. යතාවා පණීකේ බොන්තේ සම්බන්තෝ බොන්තෝ සමන බ්‍රාහ්මනා සත්තා දෙය්‍යානි භෝජනානි බුංජිත්තා තේ ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවේන ජීවකං කප්පෙන්ති සේයතිදං චන්දග්ගා හෝ භවිස්සති සූර්යග්ගා හෝ භවිස්සති නක්කත්තග්ගා හෝ භවිස්සති චන්දිම සූර්යානම් පත්තගමනං භවිස්සති චන්දිම සුරියානම් උප්පතගමනම් භවිස්සති නක්කත්තානම් පතගමනම් භවිස්සති නක්කත්තානම් උප්පතගමනම් භවිස්සති උක්කාපාතෝ භවිස්සති දිසා දිසාං දිසාඩාහෝ භවිස්සති දිසා දිසා අකුර අකුර කියෝ හොයන්නේ හරි අකුරු කියවන් කියලා කියන්නේ <laughs> දියන්න සායන්න අනිත කරු නයන්න වගේ සිංහස ඩා හෝ ඩා යන්න හෝ යන්න හොයන්න තිසා දිසා ඩා නයන්න කොයිද ඒ අර නයන්න අනු අකුරු දන්නෙත් නැහැ ඉතින් මේ මාන වෙලා ඉස බාන්න දෙන්නේ තියෙන මයික් ගලවන්න තියෙන්නේ දිසා ඒසන් දිසා ඩා මාතර දගත්ත තමයි ඔය නයන්නකෝ ඉතින්. නයන්නද නයන්නද? ඉසං ආහෝද. බින්ද මේක තියෙන නක්ෂත්‍රය මේකත් බල දෙන්නේ හිරුසඳ. අසෝ දින ඕන් නොමගින් වන්නේ. ඉක්දා ඩාහේ තියෙන ඉසා ඩාහෝ. නයන නෙවෙයි. ඩාහේ ඩාහේ. දිසා ඩාහෝ භවිස්සති භූමිචාලෝ භවිස්සති දේව දුන්දුබි භවිස්සති චන්දිම සුරිය නක්කත්තානං උග්ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්සති ඒවං විපාකෝ චන්දග්ගා හෝ භවිස්සති ඒවං විපාකෝ සුරියග්ගා හෝ භවිස්සති ඒවං විපාකෝ නක්කත්තග්ගා හෝ භවිස්සති ඒවං විපාකං චන්දිම සුරියානම් පතගමනම් භවිස්සති ඒවම් විපාකං චන්දිම සුරියානං උප්පත ගමනං භවිස්සති ඒවම් විපාකං නක්කත්තානං පත ගමනං භවිස්සති ඒවම් විපාකං නක්කත්තානං උප්පත ගමනං භවිස්සති ඒවම් විපාකෝ උක්ඛාපාතෝ භවිස්සති ඒවම් විපාකෝ දිසාඩා හෝ භවිස්සති ඒවම් විපාකෝ භූමිචාලෝ භවිස්සති ඒවම් විපාකෝ දේව දුන්දුබි භවිස්සති ඒවං විපාකං චන්දිම සූරියං නක්ඛත්තානං උග්ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිසති ඉතිවා ඉති ඒව රූපාය තිරච්ඡාන විච්ඡාය මිච්ඡා ජීවා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලම් සීලස්මි යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහෙයෙන් දුන් බොජුන් වළඳා අසෝ දින චන්දග්‍රහණ වන්නේය. අසෝ දින සූර්යග්‍රහණ වන්නේය. අසෝ දින සඳහිරු දෙදෙන නිසි මගින් යෑම වන්නේය. අසෝ දින ඔවුන් නොමගින් යෑම වන්නේය. අසෝ දින නකත් තරුන් නිසි මගින් යෑම වන්නේය. අසෝ දින ඔවුන් නොමගින් යෑම වන්නේය. අසෝ දින උල්කාපාත් පතනය වන්නේය. දිග්දාහය වන්නේය භූමි කම්පනය වන්නේය වැසි නැතිව අහස් ගෙරවුම් වන්නේය සඳ හිරුන්ගේද පාලි මොකද්ද වැසි නැතුව අහස් ගෙරවුම් කියන එක දේව දුන්දුවි වලිස දේව දුන්දු කියන්නේ දේ දුන්දු වැසි නැති එහෙන වැහි නැති එහෙන කියලා කියන්නේ. භූමිචාල කියන්නේ භූමිකම්පා. යංග යංග ඔය බෑ ඔහොම බෑ. එතනින් සනස අනිත් එක තියෙන දේවදුන් භවිෂිත කියලා. මේක තියෙන භූමි කම්පණය වන්නේය වැසි නැතිව අහස් ගෙරවුම් වන්නේය. දේවදුන්දු. දේවදුන්දුමි භවිෂිත. කියවලෝ. දිග්දාහය වන්නේ භූමි කම්පණය වන්නේ. ඒක යනවා දිග්දාහය කියන එක. දිග දිසා දාහ කියන වචනේ දිගා කියන පාළියේ. දිසා ඩාහෝ භවිස්සති. ඒ දේවදුන්දුපි කියලා කියන්නේ වැහි නැති වෙන. එහෙම. සඳහිරුන්ගේද නකත්තරුන්ගේද උදාව බැසීම කෙලෙසීම පිරිසුදු බව වන්නේය. සූර්යග්‍රහණය ලොවට මෙබඳු ඵලගෙන දෙන්නේය. චන්දග්‍රහණය මෙබඳු ඵලගෙන දෙන්නේය. නක්ෂත්‍ර ග්‍රහණය මෙබඳු ඵලගෙන දෙන්නේය. සඳහිරුන් නිසිමඟින් යෑම මෙබඳු පලගෙන දෙන්නේය සඳහිරු දෙදෙනාගේ නොමගින් යෑම මෙබඳු පලගෙන දෙන්නේය නකත්තරුවල පතගමනය මෙබඳු පලගෙන දෙන්නේය ඔවුන්ගේ උත්පත ගමනය මෙබඳු පලගෙන දෙන්නේය උල්කාපතනය මෙබඳු පලගෙන දෙන්නේය දිග්දාහය මෙබඳු පලගෙන දෙන්නේය භූමිකම්පනය මෙබඳු පලගෙන දෙන්නේය වැසි නැතිව අහස් ගෙරවුඹ මෙබඳු පල දෙන්නේය සඳහිරුන්ගේද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙලසීමත් පිරිසුදුවීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැයි කියනුවෝ මෙබඳු තිරස්චීන විද්‍යායෙන් මෙබඳු මිත්‍යාජීවයෙන් දී පවත්වද්ද ඒ මහණතෙමේ මේ හෝ මෙබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ජීවිකායෙන් වැළැක්කේ වේ. මේද ඔහුගේ සීලයක් වේ. මේකෙදි තියෙන රිසල් එක වගේමයි ඉන්නකත් නක්කත් ශාස්ත්‍රයෙන් හැබැයි ඒකෙන් ජීවිකාවෘත්තිය සකස් කරන කටයි බුදුරජාණන් වහන්සේ වරද දකින්නේ දැන දානි වන්දරා ජීවත් වෙන සංඝයා මේ වගේ නැකත් කියලා හම්බ කරගත්ත දේෙන් ජීවත් වෙන පටන් අරගත්තොත් ඒකේ මේ කාම භෝගයේ යෙදෙන්න ඕන තරම් දොර විවෘත වෙනවා. ඒ නිසා දාණයෙන් වලදී යැපෙන කෙනා මේ වගේ දේ ජීවිකා වෘත්‍ය කරගෙන කරන්න එපයි කියලා. නැත්නම් ඇත්තටම සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලා හුඟාක් වෙලාට නක්කත් සාත්‍රේ හරියම දක්ෂයි. මොකද විවික්‍යව බලන්න පුළුවන්. ඒක ඇති දෝෂයක් නෑ. සංඝයා එක දැනගෙන තියෙන්න ඕනේ. සරුවත්‍යංශේ සඳහන් කරලා තියෙනවා කැලි එක ඉන්නකොට ගල් වෙනක කවුරු හරි හොරෙක් ඇවිල්ලා ආවත් පැටලිලා කොහරි දුවනකොට මේ උතුරු කොහෙද දකුණු කොහෙද කියලා කියන්න බැරි වුණොත් ඒක සංඝයේ දුර්ලභකමක් කියලා. සංඝය දැනගන්න ඕනේ මේ අද උතුර අද දකුණ අද අහවල් දවස ඒ ටික ඔක්කොම සංඝයා දැනගන්න තියෙන එක නැකත් පිළිබඳ සෑහෙන අවබෝධයක් නැත්නම් ඒක දුර්ලභම සංඝයයි. නමුත් ඒකෙන් ජීවිකා වෘත්තියක් සකස් කරන එකයි. එහෙම නැත්නම් මිච්ඡා ජීවිතයට වැටෙන එකයි මේකේ තියෙන. ඒ කියන්නේ අර නිකන් දෙන දාහනේ වරඳලා ඊට අමතරව මේ අමතර හම්බ කිරීම හම්බ කරන එක. ඉතින් ඒ වගේ දේවල් මේ සාමාන්‍යයෙන් ওই වෛද්‍ය ශාස්ත්‍රයේ, නැකත් ශාස්ත්‍රයේ, ආයුර්වේද වගේ දේවල් මහානකමත් එක්ක හරියට ගැලපිලා යනවා. කිසි දෝෂයක් නැහැ. Taman මේ ඒ සංඝයාගේ පහසු පිළිස ශාසනයේ පහසු පිළිස කොයි එක ඉගෙන ගත්තත් කමන්නේ නැහැ. නමුත් ඒක මේ ජීවික වෘත්තියක් කරගන්න ගියොත් ඒක අර ගිහි ගිය අතහැර යාමට සහ නිකන් දෙන බත් කන එකට හොඳ නැහැ. ඒ නිසා ඒක දන්න මනුස්සයාට ජීවිකා වෘත්තියක් වශයෙන් නොකරගෙන ඒක කරන්නේ කොහොමද කියන එක ඊටම අමාරු කරන්නේ. මොකද මේකට මේ ගිහත් අංගේ විතාල يعني බයේ ජීවත් වෙන මිනිස්සු අමුදරුවන් රකින්න මිනිස්සු පුදුමාකාර මේ සැලකිල්ලක් තියෙනවා. ඒ රාම්සු කෙනෙකුට ඒ පුළුවන්කමක් තිබිලා තියෙනවා ඒ වගේ හැකියාව. හැබැයි ඒ ස්වාමීන් වහන්සේක මුදලට නෙමෙයි කරලා තියෙන්නේ. ඒ ස්වාමීන් ළඟ තිබිලා තියෙන එකට හරිය හොඳ මුස්ලිම් මුදලාලි කෙනෙකුට මේ හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ආශිර්වාද කරනවලු කරන කරන දේ හරියනවලු. පස්සේ මුදලාලි තීන්දුව කරලා තියෙනවා හාමුදුරුවන්ට කාර්යයක් පූජා කරන්න. ඊට පස්සේ ගිහිල්ලා කියලා තියෙනවා මේ මේ ස්වාමීන් වහන්සේට මම තෑග්ගක් දෙන්න. ඒකලු ඕක කරන්න කිව්වොත් මං අහුවෙනවා. කිසිම දෙයක් කරන්න බෑ කියලා. ඊට පස්සේ මම මෙහෙම කරන්න දෙන වාහනයක් ගෙනත් දෙනවා. නෑ බෑ කිව්වා. පස්සේ වාහනේ ළඟට අන්න ගහන කියලා ඒකලු එක සැරයක් වහන්සේ වහන්සේ කැමති නැද්ද දොර ඇරලා ඔය හීට් එක පොඩ්ඩක් වාඩි වෙන්න කැමතිද කියලා. ඉතින් හාමුදුරුවෝ ඒක දන්නේ නැති නිසා හාමුදුරුවෝ කාර කෙප්පයි කියලා තියෙන්නේ. වාඩි වෙච්ච ගමන් ඔඩොක්කොට ඇතු දාලා කිව්වලු දැන් මට කරන්න දෙයක් නැහැ ඔබ වහන්සේට අයිති කිව්වා. ඉතින් රජුරෝ හාමුදුරුවෝ අහු වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ අයිති ප්‍රකාශ කරපු ගමන් මේකේ මේක මේ අර ගනුදෙනුවක් වෙනවානේ. ඉතින් මුස්ලිම් මිනිස්සුත් දන්නවා ඒ වංශකේ මනුස්සකමක් තියෙනවා. හාමුදුරන් තමයි මට ඔක්කොටම කවුරුණත් සලකන්නේ මේ හාමුදුරුවෝ. ඒ හැමෝටම මේකට දෙන්න උන් දන්නේ එකම දේ ඉතින් අපව දෙන එකනේ. ඒ දෙන පහසුකම හාමුදුරුවෝ බාරගත්තට පස්සේ මේ වාඩි වෙලා යතුරුට යතුරු දැමඩ හිපරි දැන් කැපැසිටියක් කරගන්න මේක ඔබ වහන්සේට බාරයි කියලා. ඉතින් ඒ වගේ දේවල් වලදී අර මේ ප්‍රසාදය අර වගේ දේවල් වල අපිට ප්‍රසාදය ඔය වගේ විලෝපන වලට යොමු වෙනවා. නමුත් කාටරි මේ හොඳට සතියෙන් ඉන්න ඒ සතියෙන් එනකොට මේ වගේ දේවල් වෙනවා කියලා සතිය කොච්චර වැඩුණත් නිවන් දැක්කත් ඒ වන්සයට ඒ වගේ සැලකිල්ලක් ඒ සංඝයාට කරන්න සාධාරණයක් නැහැ ඒකට ස්තුතිවන්ත වෙලා වැත්තකට වෙන්න පුළුවන්. මොකද Taman තේරෙනවා මේක මට අයිති දෙයක්වත්, ඒ හැමතුරන්ට අයිති දෙයක්වත්, බුදුහමරට අයිති දෙයක්වත් නෙවෙයි තමයි සත්‍ය කියන්නේ. ඒක පෙන්නලා දුන්නාට පැටලෙන තියෙන හැටි ඩාඩු. විද්‍යාත්මක විද්‍යාව කියන එක ගැන අමනාති කියලා තියෙනවා නේද මේ විනය මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන කිරීමේ අහවල් කට්ටිය මහාන කළ නොවිද කියලා කියලා තියෙනවා නේද? ඒක දැන් ඔය කියන්නේ අහවල් සමහර කොන්දේසි වගේක් තියෙනවා. මේ මේ මහත් වෙන මහාන නෑ එහෙම ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ වාක්‍ය වල ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදා කරනකොට මිනිස්සෙද්ද රාජබටේද්ද ණය චීන කෙනෙක්ද කුෂ්ඨ රෝග gadu භයානක සංක්‍රමණික රෝග තියෙන කෙනෙක්ද කියලා ප්‍රසිද්ධිය අහනවා. ඒකම තිරස්චින විද්‍යාව ගැන නෑ. ඒක මගේ තිරස්චින විද්‍යාව ගැන ඇඟට බැඳිච්ච එකක් නේ. ඕනලා කතා දෙන්න පුළුවන්. දැන් අර ණයක් තියෙන එක රාජපටේක් නම් ඒක කරන්න දෙයක් නෑනේ. ඒ වගේම කබර තියෙනවා නම් විලෝපන මොනවාර තියෙනවා මේ සුළඟිල්ලක ඇඟිල්ලක සුළඟිල්ලේ නියපොත්තතරම් ප්‍රමාණයක් හෝ අඩු නම් පැවිදි කරන්නේ. මොකද එතකොට මේ කුල දූෂණයට අහු වෙනවා මේ සද්ධාව නැති වෙනවා මිනිසුන්ගේ. භයානක ලෙඩ රෝග තියෙන කට්ටිය ගන්නෙත් නෑ. ඉතින් ඒක අසාධාරණයක් වගේ පේනවා. නමුත් මහාන වෙන්න පින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්ස ස්වරූපේ තියෙන්න ඕනේ. මිනිස්සෙක්ද කියලා තහන. ඊට පස්සේ තමයි ඔය කුල ભેද වගේ දේවල් අර මේ ඇවිල්ලා තියෙන්නේ පසු කාලිනේ වැතර ඕනම මේ ගුරුකුලයකට මේ නීති ටික දාගන්න පුළුවන්. මේක සාසනික නීති මේ තමන්ගේ ගුරුකුලයට මහකාශ්‍යප මහරතන් වහන්සේ ගාව පැවිදි කරන්නේ දුතාංග 13ම රකින්න කැමති අයට විතරයි. ඒක සරුවචනන්ද හොඳයි කියලා තියෙනවා. කැමති කෙනෙකුට දෙන්න යන්න පුළුවන්. නැමති කෙනෙකුට මේ මහා කාශ්‍යප මහරතන සාරිපුත්තු සාන්තිකාට යන්න පුළුවන්. මොග්ගල්ලාන සාන්තිකාට යන්න පුළුවන්. ඉතින් සහ කාශ්‍යප රතනන්ස කියනවා මම ළඟට ගන්න මේ ටික විතරයි. ඒවත් ඒක පොදු ජෙනරලයිස් කරලා නැහැ. තිරස්චින විද්‍යාව කියන එක එහෙම මේ ආගන්තුක දෙයක් නේ. අරකේ පේලා තියෙන්නේ මූලිකව යාට වුණත් වෙනස් කරගන්න බැරි දේවල්. මේ ටිකක් අහනවා මේ ප්‍රසිද්ධිය මහනවා. මොකද හැම එකටම සිද්ධි වෙලා තියෙනවා. ඒ සිද්ධි අනුව ਸਰවචනංශේ නීති දාලා තියෙනවා. තිරස්චින විද්‍යාවල්, ඒ කියන්නේ නක්ෂත්‍රය දන්නවයි කියලා හාමුදුරු ගොඩක් ඉන්නවා දන්න කට්ටිය. කියන්නේ නැහැ කාටවත්. තමන්ගේ වැඩ කරගන්නකොට ඒ ටික කරගන්නවා. ඒවත් හලකන බව දන්නෙත් නැහැ. තලකන්නෙත් නැහැ. නම ශිල්පේ දන්නවා. නැත්නම් ඒක අර ජීවිකා වෘත්තියට අරගත්තට පස්සේ එහෙම නැත්නම් ආජීවයට බලපාන එක තමයි මෙතන කතා කරන්නේ. මේ බේරෙන්න බැරි සියුම් දේවල් නමුත් දැනගෙන ඉන්නවනම් අපිට තේරෙන්න පුළුවන් මේ වගේ නොදැනෙන නිසා කොච්චර ජොලියක් තියෙනවද මේකත් දාලා දන්නේ නැත්නම් ඉබේම සිල්පදේ රැකිලා අපිට බැරි නම් අපි ඒ ඒ දක්ෂකම නැත්නම් ආසාවෙන්වත් පව කරගන්න බෑ. නැගිනේර බටහිර බලාගන්නේ තයි. අහසේ තියෙන දේවල් බලාගන්නේ තයි. කච්චාත්‍රි. දේවල් නෑ අරකෙදි ඇත්තටම දිශාගත වීම දිශාව තෝරගන්න ඕනේ. ඒ මේ හොරෙක් ආවත් මේ බුදුරජාණන්සේ කියලා තියෙනවා වතුර තියෙන්නේ මෙතනයි. වතුර ටිකක් නැත්නම් Taman ඉන්න කුටියේ අහමුදුරට ලැජ්ජාව. හොරෙකුට හරි කමන්නේ. රජෙකුට අහන්න දෙයක් නෑ. මිනිහෙක් ඇවිල්ලා මේ පැත්ත කොයි පැත්ත දිහාව කියලා කියන්න බැන්නේ ඒක රජු සංඝයට කැළපෙන්නේ නැහැ තනියම ජීවත් වෙන්න එපා එහෙමනම්. මේ මූලික දක්ෂකම් තියෙනුනේ ඒක නම් ජීවික වෘතිය නෙවෙයි. මේ ජනක ශාස්ත්‍රය කියන්නේ ආජීවයට දාගන්නේ. අරක ශාස්ත්‍රය. මේ ඇස්ට්‍රොලොජි ඒක මේ සයන්ස් එකක්. මේ ඒක මේ මේ ඔය පයිතගරස්ලා කාලේ ඉඳලම සම්පූර්ණ මානවයාසතු විශාල දැනුම් සම්භාරයක්. ඒකේ නෑ මේ හොඳ නරක බැලිල්ල වෙන කතාව. Tamange අගයන් ආඩම්බරයෙන් දැම්මට පස්සේ තමයි ඒකෙන් හොඳ නරක කියන්න පුළුවන්. අර පැත්තේ හොඳ මේ පැත්තේ නරකනේ.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 එතෙන් තමයි ආජීවයේ සිද්ධ වෙන්නේ. ඒක සතියත් එක්ක යනකොට මෙව ඔක්කොම සතිය කැඩෙන වැඩ. ඒ සතියෙන් හිත පිට ඇදලා දාන වැඩ. මොකද මෙල්බන් කියන්නේ මේ දිගටම පොත කියවන යනවාද ඕගොල්ලන්ට වෙන කියන්න කරන්න ප්‍රශ්න තියෙනවද? විමල් රත්නායකට ප්‍රශ්නක් තියෙනවලු. හොඳයි එහෙනම් ඔය රත්නායක කියන්නකෝ. දර්ශනාංශනේ සම්පූර්ණ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී ණය විපස්සනා ක්‍රමය යනුවෙන් යම් යම් අවස්ථාවලදී සඳහන් කර ඇත. ණය විපස්සනාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විපස්සනා ණය කියලා වචන දෙකක් තමයි හරි විපස්සනා න්‍යාය. එහෙම නැත්නම් ඒකට කියනවා අනුමාන ඥාන කියලා කියනවා. එහෙම නැත්නම් තර්ක ඥාන කියලා කියනවා. න්‍යායක්. එක එක මේ පද්ධතියක මේක උනාට පස්සේ මේක වෙනවා. මේක වෙන්න නම් මේ ඉතිසලා මේක වෙන්න තියෙන්න ඕනේ කියලා ඒකටම තමයි චින්තාමය ඥාන කියලා කියනවා. අන්වේ ආකාර පරිවිතක්ක කියනවා. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් කියලා කියනවා. ඉතින් ඒ විදිහට මේ තමන් අත්දැකීමක් ලැබුවට පස්සේ ඒ ලැබපු අත්දැකීම පහුවේ දිරව ගැනීමක් සිද්ධ වෙනවා හේතුඵල ධර්ම අනුව සංසන්දනයක්. ඒ සංසන්දනයට අවශ්‍ය කරන ඥානයට කියනවා ණය විපස්සනාව කියලා. නැත්නම් විපස්සනා ණය නැත්නම් සංඛා පටිසංඛාන ඥාන කියලා කියනවා.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 ඉතින් ඒක ඇත්තටම මේ ලංකාවේ අයට වැඩිය බුරුමේ අයගේ ගොඩාක් තියෙනවා. ඒ තිබුණාට ඒගොල්ලන්ට sannivedanaya කරගන්න බැරි නම් ඒ තිබුණාට සම්බන්ධතාවය sannivedanaya කරගන්න බැරි නම් ඒක නිකන් ගොළුෙක් දකපු හීනයක් වගේ වෙනවා. ඒකට අවශ්‍ය කරලා තියෙන වික්ත ප්‍රතිබල ගතිය ඒ වැටහෙන දේ තව කාට හරි ඒත්තු ගැනීමේ ශක්තිය. ඉතින් මේ දෙක එකතු වුණාට පස්සේ ඒ කෙනාට තව කෙනෙකුට කියලා දීමේ ශක්තියත් වැඩි වෙන කාරණාව ඉස්සර පස්සට සම්බන්ධ කරලා වාසි අවාසිත් එක ගලපලා බැලීමේ ශක්තියත් වැඩි. ඉතින් ඒක සාසනයකට ලොකු මේ ලාභයක්. අභ්‍යන්තර සාසනයට ලාභයක්, බාහිර සාසනයට ලාභයක්. ඒක කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට තිබුණේ නෑ. සාරිපුත්තු ස්වාමීන් ගොඩක් තිබුණා. යමක් කිව්වට පස්සේ දහසක් නයින් කියලා දෙන්න පුළුවන්. ඒ කෝලිත උපතිස්ස වශයෙන් ඉන්නකොටත් ඒ අසජී හාමුදුරුවෝ ගිහිල්ලා කිව්වා අසජී ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක ඔබ වහන්සේ කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නම් කිව්වා. ඔබ වහන්සේ පොඩ්ඩක් කියන්න. මම ඒක දහසක් නැයින් තේරුම් ගත්තා කියලා. ඒක ඒ ස්වාමීන් තේරුම් ගත්තා. තේරුම් ගත්තා කියන්නේ. එතකොට මේ පරිබ්‍රාජක තේරුම් අරගෙන ඊට පස්සේ මුළු ශාසනයේටම දහසක් නැයින් උද්‍රජානන්සේ කියපු දේ කියන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ ඔය ණය විපස්සනාවේ ඒක හොඳටම පේන්න තියෙනවා. පාසාදනීය සූත්‍රයේ බුදුරජාණන්සේ ඉස්සරහ තියාන බුදුරජාණන්සේ ගුණ වර්ණනා කරනවා. කඳුළු වැටෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා උඹ ওই ಗುಣ වර්ණනා කරන්නේ මොනවද දැනගෙනද කියලා අහනවා. බුදු කෙනෙක්ගේ ಗುಣ වර්ණනා කරන්න බුදු වෙන්න එපායි. ඒතර කියන සාංශ මේ මට අන්වය ක්‍රමයට වැටෙන ටික. ණය විපස්සනාට වැටෙන ටික තයි මම මේ කියන්නේ මම යම් ප්‍රමාණයක් සාසනෙ වැඩ ගත්තා නම් ඒ ඒ අනුව මට ඔබ වහන්සේ ගුණ වැටෙන්නේ මෙමයයි කියලා අරින්නේ නැහැ. දිගටෝම ඒවම් පසන්නෝ අහම් බුද්ධෝ භගවති කියලා මම මේ විදිහට ඔබ වහන්සේ කෙරේ පහදිනවා සංස මේ විදිහට කියලා කියන තමන් අවබෝධ කර ප්‍රමාණයට අනු අනුමානව අන්වේ ඥාන කියලා අනුමාන ඥාන කියලා ඔකට කියන. අපි එන යනා පොත දිගේ ඉස්සරහට තව ටිකක්. යතව පණිකේ බුන්තෝ සමන බ්‍රාහ්මණ සද්දා දෙවියානි භෝජනානි බුඤ්ජිත්වා තේ ඒව රූපාය තිරච්ඡාන විච්ඡාය මිච්ඡා ජීවේන ජීවකං කප්පෙන්ති ජීවිකං ජීවිකං කප්පෙන්ති පස්සේයතිීදං සුබ්බුට්ටිකා භවිස්සති දුබ්බුට්ටිකා භවිස්සති සුභික්ඛං භවිස්සති දුබ්බික්ඛං භවිස්සති කේමං භවිස්සති බයං භවිස්සති රෝගෝ භවිස්සති ආරෝග්‍යං භවිස්සති මුද්දා ගණනා සංඛානං කාවේයං ලෝකායතං ඉතිවා ඉති ඒව රූපාය තිරච්ඡාන විච්ඡාය මිච්ඡා ජීවේන පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් යම්සේ වනාහි ඇතන් පින්වත් පහන බමුණෝ සැදැහෙයෙන් දුන් බුදුන් වළඳා මේ සමෙහි වැසි වස්නේය මේ සමෙහි නියම් වන්නේය මේ සමෙහි රට සුභික්ෂ වන්නේය මේ සමෙහි රට දුර්භික්ෂ වන්නේය මේ සමයෙහි රටට උවදුරු වන්නේය. මේ සමයෙහි රටට බිය වන්නේය. මේ කල රෝග වන්නේය. මෙකල රෝග නැති බව වන්නේයයි පලාපල කීමද මුද්‍රාව ඇඟිලි පුරුකි සංඥා තබා ගැනීමද ගණනාව 1 2 යන ආදී ගැනීමද කාව්‍ය ශාස්ත්‍රය ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මෙබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා මිත්‍යා ආජීවයෙන් දිවි පවත්වද්ද ඒ මහනතෙමේ මේ හෝ අන් මෙබඳු වූ හෝ තිරස්චීන විද්‍යායෙන් මිත්‍යා ආජීවයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ සීලයක් වේ. සීලයක් වේ. එන ඇත්තටම සතියෙන් බණ භවනා කරන කෙනාට රට සුභික්ෂ වුණත් එකයි දුර්භික්ෂ වුණත් එකයි. වැස්සත් එකයි, පෑවුවත් එකයි, රෝගයක් ආවත් එකයි නැතත් එකයි, භෞතික ඥාන, ලෞකික ඥාන තිබුණත් එකයි නැතත් එකයි. අතට ඒක එහෙම නෙවෙයි. සුභික්ෂ දුර්භික්ෂකම භික්ෂුවට බලපානවා. නමුත් මේ ඒ සුභික්ෂ දුර්භික්ෂකමෙන් ඇති වෙන වාසියෙන් භික්ෂුව බඩගෝස්තරේ හදන්න යන්න එපා. එච්චරයි මේක කියන්නේ. ජීවන ජීවික වෘත්තිය කරන්න යන්න එපා. එහෙම නැත්නම් එක පැත්තෙන් කියවෙන ඇත්තටම සතියෙන් ගත කරන එකනට ඔය එකක්වත් ඔක්කොම සම්බොල් වෙලා යනවා. ඒක වැඩක් නැහැ. මේ නමුත් සතිය හැදෙනකන් සතිය මට්ටමට එනකන් කෙනෙකුට මේ රටේ සෞභාග්‍ය ගතිය අවශ්‍යයි. ඒක තියෙන වෙලාවක පහසුයි. මොකද පරිසරයේ සැපනම් භාවනාවට පෙළඹෙන්න තියෙන කතිය වැඩි ආධුනිකයට. ඒ නිසා අපිට කියන්න බෑ මේවා ගැන නොසලකා සිටිනවා කියලා. මේවා සලකන්න ඕනේ. මොකද මේකෙන් බඩගෝස්තර හොයන්න එපා. එහෙම නැත්නම් ජීවිකා වෘත්ති කරන්න එපා. ජීවිකා වෘත්ති කෙරුවොත් ගේමට ගැතයි. සද්ධා දෙයිය පරිභෝග කරලා ජීවත් වෙන කෙනෙක් වශයෙන්. ඉතින් ඒ නිසා මේවා ඔක්කොම දත යුතුයි. මොකක්වත් නැහැ අහක දාන්න දේවල්. නමුත් දැක්කට ගුණේ වසංගන ජීවත් වෙන්න. මේවා කිසි දෙයක් කිසි කෙනෙකුට පේන්නේ නැති. හැම හැම වාක්‍යයක්ම එතන කියවන්නේ. හැම තැනකම මේ තිරස්චින විද්‍යාව ටික තමයි නම් කරන්නේ. දෙතිස් කතා අපි කියුවා. ඒ තිරස්චින විද්‍යාව තමයි මේ ඔක්කොම. තිරස්චින විද්‍යයි කියලා කියන්නේ මේ ඔළුව හරහට ධානය කරන වැඩ. කෙලින් කරගෙන කරන වැඩ නෙවෙයි. තිරිසන් වැඩ කියලා කියනවා. ලබ්මනි සංජානතු ඉන්නකොට නිකන් ඌව කතා කරනවා. ඕ තිරිසන් වැඩ කියනවා. කතා කරපු ගම තිරිසන් ඌව කතා කරන්නේ. නෑ මේ මේ chapter එක මේ මේ ප්‍රදේශෙම යන්නේ මජ්ක්‍ධිම සීලේ තිරස්චාන විද්‍යාවයි. තිරස්චාන විද්‍යාව කියලා කියන්නේ එකතු කරගත්ත දෙයක්. සුද්ධ අනිවාර්යයෙන් මොකද ඒක මිත්‍යා සංකල්පයක යන්නේ. කිසිසේත්ම මේ සම්මා දිට්ඨියක සම්මා සංකල්පයක නෑ. ඒ නිසා අනිවාර්ය මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒක මෙතනදී බුදුන් සඳහන් කර තියෙන ලෝකායත විශ්ය කියලා කියනවා. ලෝකායත විශ්ය කියලා කියන්නේ තමයි ළඟ තියෙන ඥාණයෙන් බාහිරේ මනිනවා. බාහිරේ කිරනවා. ඒක තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඒක තමයි කොමියුනිසම් වල තියෙන්නේ. භෞතික වැඩුවොත් මනුස්සය සැපයි. සැප සම්පත් වෙනවා මනුස්සය සැපෙන් ජීවත් වෙනවා කියනකොත් ගිය මිනිස්සු දැක්කා ඒ මොන සම්පත්ති ලැබුණත් දුකේ කිසිම වෙනසක් ඇති වෙලා නැහැ. ඒ නිසා ඒව ඕනේ නැත්තේ නෑ. තෙරපිනට ඒව ලැබෙනවා. භාවනා හරියනකොට හරියන්න මේ වගේ අනුග්‍රහය අවශ්‍යයි. ඒත් එකෙන් බඩගෝස්තර හොයන්න යන්න බා. බඩගෝස්තර හොයන්න කවුරු හරි දෙන දෙයක් ආවා. ඒක ලැජ්ජ සහිත දෙයක් කියලා වුණාට ඒක බුදුහාම කියන අන්තිම නම්බුකාර දෙය. මො මිනිස්සු හොඳ නැත්තම් දෙන්නේ නැනේ කන්නේ. හොඳ නැත්තම් කන්න දෙන්නේ. ඒක උඩට තේරෙනවා මේ මේ වෙන මොන ශාස්ත්‍රයද කියලා මේක හිත දිනා ගන්න බැරි නම් කන්න දෙන්නේ. එතනින් ඉවරයි හොඳගේ භ්‍රමචාරී. තන්නේ කරම දැන්ද දන්නේ ඒක. අන්න ඒකයි අපරාධේ. ඒක දන්නේ නැතිකමයි අප්සෙට් එක. හැබැයි ගිහියෝ ඉතින් අර අනුන් දෙන දේ කාලා ජීවත් වෙන්නේ නැහැ. එයා ඒකෙන් හම්බ කරන කණ එකනේ කරන්නේ. ඒ කියන්නේ අනුන් දෙන දේ කාලා ඒකේ බොන්තෝ සමන බ්‍රාහ්මණ සද්දා දෙය පරිභෝගං කත්වා කියලා නැහනේ. ඒ පිං ඇති සමන බ්‍රාහ්මණ අනුන් දෙන දේ කාලා මේ කරනවා නම් ගේමට කැතයි. දැන් තමයි හම්බ කරන කනකොට හම්බ කරන කණ්ඩ ක්‍රමයක් නැහැ මේ සංසාරේ කිසිම විදිහක කාටවත් හිතනකොට. survival of the fittest කියලා ඔය අයින්ස් මෙයා චාල්ස් ඩාවින් කිව්වේ බලවත් එක අර කතා කරනවා. ඉතින් අය වෙන මොනව කරන්න වෙනව ආහාර දාමේ තියෙන එහෙමනේ. බලවතා දුප්පතාව ජයතු බලවතාට තෑගි දෙනවා සම්මාන දෙනවා ඩිග්‍රී දෙනවා නැති එක එහෙමම බේ හොද්දි බහිනවා. අන්තන්නේ කර මේ උරග ජීවිතයක් තියෙන. ඥානයේ තියෙන තැන්වල විශ්වවිද්‍යාලවල උරගයෝ. ආයි මොකොත් නැහැ කිසිසේත්ම කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ. පුළුවන් එක ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා. අනිත් මිනිස් ගන්න තැකීමක් නැහැ. ලොකු ගැටුමක් එන්නේ යන්න බෑ. තම ගිහිව තියා මොකෙක් හරි ඉන්නකන් නිවනට යන්න ඕනේ නැති ඌ හැදි ගෑවිලාම යන්න ඕන නිවන් ගාපරකට. ඒ මම යන ඇති වෙන්නම ඕනේ. ඉතින් ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ භාවනා කරනකොට හරියනවා. හරියනවා කියන්නේ මම යන ඇති වෙනවා. ඉතින් මම යන ඇති උන්ට ආයෙ පිටිත් නූල් ගැට ගහනවා. ආයෙ සෙත් කවි කියවනවා. ආයෙත් මම කොට ගහනවා. ඔය මේ මොකද්ද වෙල්ඩින් කරනවා අපි. නැවත නැත මම වෙල්ඩින් කරන එක නෙමෙයි ඔය ඔක්කොගෙම කරන්නේ භාවනා කරනකොට අනිවාර්යයෙන්ම මම පුපුරු ගන්නවා. පතුරු යනවා. ඒක නැවත වෙල්ඩින් කර කර නැවත වෙල්ඩින් කර දෙන එක තමයි සයිකෝതെරපි කියන්නේ. සයිකෝതെරපි කියන්නේ ආයෙත් මම හදලා දෙනවා. මම නැති වෙනකොට මානසික අසහනයක් වගේ එනවා. ඒකට කියනවා අසහනකාරී තත්ත්වයක් එනවා. නුරුස්නා ගතියක් එනවා. Taman ගැන තමයි විවේචන කරට කියනවා. ඉතින් ඒක අපි ගිහිල්ලා කියපු ගමන් සයිකියාට්‍රික් කෙනෙකුට එයා ආයෙ වෙල්ඩින් කරලා හදලා දෙනවා. ආ මේක අරන් ගිහලා ආයෙ සෙල්ලම් කරලා ඔක කඩාගත්තට පස්සේ එන්නකෝ ආයෙ කැඩෙනවා ෂුවර් එකටම කැඩෙනවා. ගිහි වෙනකන භාවනා කරනකොට කියන්න දෙයක් නැහැ. ගිහි වෙන පිටත් දාන්න තියෙන්නේ. ඈ? ගිහි වෙන පිටත් දාන්න තියෙන්නේ. ඔය ගිහියා කිව්වට පස්සේ ඉතින් ඌට ඕන දෙයක් කරන්න පුළුවන් එකනේ. ඒකනේ ඌට ඕනකම තියෙන්නේ. ගිය කියන්නේ මට පිස්සු කෙලින්න මට ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ ඌ කැමති නැහැ බුදුහාමුදුරගේ නීතියට යට වෙන්න. ඉතින් ඊට පස්සේ ඌට නීති දාන්න බෑ. ඉතින් ඌ එච්චර අමාරුම ඔය ගිය කියන සතා එතෙන්ට වෙලා ඉන්නේ ඌට ඕනේ පිස්සුවක් කෙලින්න ඕනේ දැදී පිස්සු කෙලියටම අපි මොකද කරන්නේ? කොහෙවත් දිනෙකට පනවලා නෑ බනවන්න බෑ මු කොහෙන් බන ඌ බෙල්ල දුන්නේ නැත්නම් කොහොමද බෙල්ල කපන්නේ? බිහිය නෙවෙයි කියලා පැවිදුණා කියලා කරන ඔයල දඟටියට බෙල්ල තියලා තියලා කැමති නැ කපන්න නිකන් හිටපන්. ඉතින් ඌට නීති දාන්න පුළුවන්. පිටත ගීමේ අරමුණ අනුව ඒක වෙනස් ඒකත් එක පැත්තක්. කොහොම කරත් ඒ උපාසක උපාසිකාවන්න පුත්‍රජානන්සේ යම් යම් තැන්වල කතා කරලා තියෙනවා. නැත් ඉන්නේ උපාසක උපාසිකාව නොයින ගියෝනේ. ගොඩක් ඉන්නේ. ඒ කටිය පුත්‍රජානන්සේ දැලෙලන්න යන්නේ නැහැ. ගිහිව අපිට කරන්න පුළුවන් මහායනට වැටෙන්නේ නැතුව වැටෙන්නේ නැති පින්කම් කොහොමද තියෙන්නේ? පැවිදි වෙන එක. ස්වාමීන් වහන්සේ අනාගාමී වෙනකම් ගිහින් ඉන්න පුළුවන්. පුළුවන් කවුද බෑ කිව්වේ? පුළුවන්. රහත් වෙන්න පුළුවන්. ඒක දැන් පුළුවන් නම් වෙලා ඇතිනේ ඔයගොල්ලන්ට එපා. ඔයගොල්ලෝ එපා නිසා රහත් වෙන්නේ නැත්තේ. තටමන් නැති හින්දාද? ශ්‍රද්ධාව නැති හින්දාද? දැන් මේ මේ පැවිදිලා ඉන්න ඔකව රහත් වෙලාද? ඒත් නැහැනේ. ස්වාමිනාසේ වහන්සේ අර දිසාවල් බලන්න පුළුවන් කතිය ගැන කිව්වා. ඒක ඒක දක්ෂකමක් කියලා. නමුත් ඒ දිසාවල් දකින්න එක ඇත්ත වශයෙන් මේ නැකත් කියන අයට කාටවත් බෑ. ඒක දැන් ඒගොල්ලෝ දන්නේ ඒක සම්පූර්ණ වෙනස් විෂයක් දෙකක් විදිහට කියන්නේ. එකක් කියන අය නැකත්ම කියනවා මිසක් ආස මොනවද කියනවා කියලා නෑ. ඒගොල්ලෝ කියා කරේ හැම කරන්නේ නේ බලන්නේ ඒක. ආසේ තියෙන දේවල් බැරිලක් ඒගොල්ලෝ ගාව නෑ. පොත් හදලා තියෙන අවුරුදු ගානකට. ඒක බලන්න කරන්නේ. මිනිස්සු කවදාකවත් රැයකට ඇහැරලාවත් ඉඳලා නැති වෙන්නේ. එළිය දැකලාවත් නෑ. ඒක වෙන කතාවක්. දරුවෝ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. අඳුරන්න ඕනේ නැකත් කරන්නේ. ඒක පොතේ තියෙනවා. පොත බලලා ගණන් හදලා කියනවා. නමුත් අහස බලලා වැඩ කරන මනුස්සයා දැන් අයින්ස්ටයින් ආලෝකයේ ඇද වෙලා ගමන් කරන බව දැක්කේ අර තරු දෙකක් දැක්කා. ළඟ තියෙනවා. ඒ තරු දෙක සූර්යග්‍රහණයක් යනකොට එක තරුවක් වැහෙන්නුන නිතරම ඇරලා තියෙනවා. එයා අහවල් තැනට ගියොත් කිව්වා මෙතෙන්ද ගණන් අරලා බැලුවොත් වැහිලා තියෙනවා. බලන්න කිලුවත් දෙකම පේනවා. දෙකෙන් පේනවා කියලා කියන්නේ එතනින් එනකොට ආලෝක කියන්නේ වක්‍ර වෙලා එනවා. සූර්යාට පිටිපස්සෙන් ඒ වෙලාවේ තියෙන එක හරහා පේනවා. පේන්නේ මේ ආලෝක කිරණේ සූර්යාගේ හැප්පිලා වක්‍ර වෙලා එන නිසායි කියලා ගණන් හදලා කිව්වා ඒක නැකත් කාටින්ද කියන්න බෑ. ඒකයි උතන දැන් කවදලම ගියා කියන දැනගන්න එපා කියලා කිව්වත් කියන්නේ නැහැ. දැනගත්තට ප්‍රශ්නය නැහැ. දැනගත්තට නම්බරකුත් නැහැ. නොදැනගත්තා කියලා නම්බරකුත් නැහැ. ඒකයි විචාරජිත දාන්නපා කියන අවසාන වචන උතර පැහැදිලි කියලා. ඒ කියන්නේ දැනුම කවදාකවත් හානි කරන්නේ දැනුම දන්න කෙනාට. දැනුම වශී කරගන්න දන්න කෙනාට දැනුම හානි කරන්නේ. අනික සියලු දෙනා දැනුමට වශී වෙලා ජීවත් වෙනවා. දැනුමට යටත් වෙලා බාල්දු වෙලා දාත වෙලා ඒ තාක්කල් දැනුම අපිට මීහරකෙක්ගෙන් අපි බැඩ ගන්න. බුදුරජාන්සේ සියල්ලම දන්නවා. සරුවඥ කියනකොට ඔක්කොම දන්නවනේ. දැනගත්තට ගම මම උඹලට කියලා දෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේ ටිකයි අදාළ ටික. අනිත් දන්නේ නැති උන දන්නේ නැති එක නෙවෙයි වෙලා තියෙන්නේ නිවන් දකින්න ඔච්චර ඕනේ. ඉන් එපිට උඹලා අනිවාර්යයෙන් යනවා. ගියාට පස්සේ ආලක්ෂ ශේෂ්ත්‍රෙන් ඉදිරියට ගියොම කරදර වෙනවා. ඒ කරදර මේ කර්ම ගෙවෙන ක්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි උඹට මේ ආරක්ෂක භූමිය එහෙම නැත්නම් මේ වර්තමානයේ හිත පවත්තන එක නක්ෂස්ත්‍රය කරන මිනිහටත් කරත හැකියි. ගියරත් කරත හැකියි. පැවිතරත් කරත හැකියි. ගියා ඒකට අනුයාත වෙන කටයුතු කරනවා ඒකට අපි කියනවා සම්මා ආජීවය නැත්නම් එයා ගිහි වෙටියක් පැවිද්දෙක් සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනාට සංඝයා කියලා කියනවා භික්ෂුව කියලා කියනවා ඉතින් ඒක මේ මේ උසියන්නිකයි පැවිදුණා රාමඤ්ඤිකයි පැවිදුණා ඒක නෙවෙයිනේ තමන්ට ඕන්ලාගේ භික්ෂු භාවය ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රකාශ කරනකොට තමන් කටයුතු කරන සංසාරයේ බය දක්නවා. ඒක මකන්න නෙවෙයි. සංසාරයෙන් ගැලවීමට කටයුතු කරනවා. එතකොට පෙනේ ඔය කියාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා ගාවත් ඒක නැහැ. අවසානයේ අවසානයේ මගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔය ඉන්නකොට. අසත්තරේ පොතෙන් බලාගෙන ආත්‍රික සල්‍යම් කියන එකයි බටහිර විද්‍යාවරේම ඉගෙනගෙන ඉස්කෝල වල විශ්වවිද්‍යාල උගන්වලා සල්ලි අනේ එහෙම කියන්න බෑ මූණ දිහාගෙන මූත් ඉස්කෝලේ ගුරුවරේ එකම එකම මම දෙකම කරනවානේ ආ මේ නීයක කෝවිලකුත් කරා කිසි කතාවක් දෙකම කරනවා දෙකම කරා දෙකම කරලා කරන හින්දා දෙකම එකම තිරසන් වැඩි ඒකට වෙන්න ඕනේ මෝඩෙක් ඉන්න ඕනේ දුකටපත් වෙලා ඌව තිරසන්ව දක්වන්න නේ මෝඩෙක් ඉන්න ඕනේ දුකටපත් වෙලා ඌව ගසන කඩින්ගෙන කරන්නේ ඒක දන්නේ නැති මෝඩෙක් ඉන්න ඕනේ බය වෙච්චි ඌ ළඟට ඇවිල්ලා කියනවා අනේ සර් අනේ ආචාර්යතුමේ මට මේක කරලා දෙන්න <laughs> එනවා අහල්ලාට සුදු මහම් පෙට්ටියක් අරගෙන මල්ලටක් අරගෙන එනවා කිව්වා උගෙන් ගහගත්තා. අරු එතකොට දැන්න වැටලා ඉන්නේ. නෑ අරකට ඉරස්ටෙන් දැන් අපි කියනවා දැන් උදාහරණ ගමු බුද්ධඝම ගන්නවා කියලා. බුද්ධඝම ගන්නකොටම අපි බුද්ධඝම ගන්නන්නේ තන්නේ ඇත්තටම ඇත්ත නෙවෙයි ශිල්පතම ගන්නන්නේ. මුජ්ජටම දන්නවා මේ මෙතන අවබෝධිකුල ධර්ම බුද්ධඝම ගන්නනෝනේ. බුද්ධඝම ගන්නන්නේ අනිවාර්යෙන් විශේෂ දේශ මොකද විශේෂ දේශ ගාව නැත්තම් අරු ෆේල්. හැබැයි විශේෂ දේශ කියලා අන්නේ කර බොරුවක්. බොරුවක්ම නෙවෙයි සත්‍ය පැත්තක දාලා බුද්ධාගම පවත්තන. ඉතින් ඕක කොහොමනම් බයිබලේ බයිබලේ කොහොම ඇද්ද කුරානේ කොහොම ඇද්ද සුද්ධ ලිවිල්ල කොහොම ඇද්ද කියලා හිතාගන්න. ඉතින් ඒ නිසා මේකෙන් යම් කිසි ආරයක් ශිල්පයක් රටාවක් પરම්පරාවක් හැදුණා නම් මාර්ගාක්ෂිකයි. මේ බුදුරජාණන්සේ කරපු දේ කිසිම ශිල්පයක් කිසිම ආරයක් කිසිම රටාවක් පවතින්න බෑ. උඹ මේ වෙලාවේ ගන්න වැඩේ ගනින්. උඹෙන් ඉතිහාසයක් අද ඒක වෙනව කරා උඹට වැඩක් නෑ. උඹ ඉතිහාසය හදනවා මිසක්ක හදපු ඉතිහාසය උඹට වැඩක් නෑ. ඒක නිසා මේ සාසනික ආගම රකින්න හදනවා කියලා ගිය ගමන් තමයි කැති පොළු අතර ගන්නේ. Tamange සාසනය රකින්න පටන් අරගත්තට පස්සේ පේනවා අර කට්ටියකින් බේරිලා ඉන්න බැරි එකයි කම් ප්‍රශ්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා කොහොම හරි කියනවා නේද ඔහොම කරනවා නම් මේකට එන්න ඕනේ ආවෙ නැත්නම් ඒක වැරදි ගේමට කැතයි කියලා ඉතින් කියන්න තියෙන ඒක හොඳ පණ නෑ වගේ ඇස් පේන්නේ නෑ වගේ කන් ඇහෙන්නේ නෑ වගේ බයපක්ෂව පැත්තකටලා බේරෙන එකයි කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඒකටත් ලයිසන් දීලා තියෙනවා. බේරෙන්න බැරි නම් ඇස් පේන්නේ නැහැ කියලා කන් ඇහෙන්න තියෙන විදිහට ෆොටෝ එකේ තියෙන පොඩි ආමතු තුන් දෙනෙක් ඇස් දෙක වහගෙන ඉන්න ෆොටෝ දාලා දින ඉතල රිලවුන්ගේ දාදෙන පොඩි ආමතු තුන් දෙනෙක් වාඩි කරවලා කන් දෙකට ඇඟිලි ගහගෙන ඇස් දෙක වහගෙන කට වහගෙන ඉන්න ෆොටෝ තුනක් දාලා තිනවා ඉතින් ඒව අහිංසක ක්‍රම කියන්නේ ඔය ඇත්තම විදිහ සමාජ ලෝකෙට කියන්න බෑ. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මරණ අවිහාන අදාවට මම මේ ඒක ගෙදර ගිහින් මගෙන් අහනවා මේ යාළුවෙක් කියලා මම යාළුවෙක් කතා වුණා දැන් ගිහිල්ලා ආවද කියලා. මම තමයි මම ගෝලි උත්තරනවා මේ යාළුවට මේ ගිහිල්ලා ආවද ආය යන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මේ ඊයන් පස්සේ ආතල්ද කියලා මම. ඈ? ආතල්ද කියලා. ආතල් කියලා කියන්නේ සූස්තිය තියෙනවා. මම මම කිව්වා එහෙම හිතුවොත් නෑ ඉතින් ගිහිල්ලා ආවා කියලා. උඹ ගිහින් ගිහින් මහාවියද? උඹ ඉතින් කියන්නත් බැරි ළඟින් ඉන්න වෙයි කියලා. ඊට පස්සේ කියනවා මේ ඔය ඉතින් මුත්‍යා ආගෙන ආතල් දෙකක් නැත්තම් මොකද ඔය ඉන්නේ කියලා. නම් ඔයගේ කතාවක් තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් අපේ දැන් අපි ඇත්තම ගත්තොත් ස්වාමීන් වහන්සේ අපේ අම්මා තාත්තා සිංහල බෞද්ධ නෙමෙයි. අම්මා අපි දැන් තාත්තා අම්මයි පැමිල්. එහෙනම් මම පොඩි කාලේ හම්බසාව ගියා තමයි බෞද්ධ හම්බසාව ගිහලා ඉස්කෝලේ ගිහින් එහෙම තමයි බෞද්ධ මේ විදිහට හැදුනේ. අර ස්වාමීන් වහන්සේ ඔබ කියන්නේ ඉතින් සමහර දැන් මම ගෙදර ගිහින් ඒත් අපි ඉන්නකොට ඒක ඇඳගෙන කහනවා වගේ මේ ආනාපානේ බලනකොට මේ කොච්චර වෙලා ආනාපාන කියන අර නිකන් අර භාවනාව කියන එකත් පාවිච්චි කරන මගේ බෙල් එකක් කොහම කොහමද බලන්නේ ආනාපානේ. ඒ කියන්නේ අපිව නිකන් අර අර අනුන්ජ කල්ල කතා කරනවා වගේ තමයි තමයි. ඔළුව නරක් වෙච්ච කට්ටිය. ඔළුව නරක් වෙච්ච කට්ටියට කියන්නේ ලොකු සංසේ ලියලා තියෙනවා මේ විදර්ශනා පරපුර පොතේ මේසා අමාර ගඟ දිගේ ඉහළට පානින මේ යෝගාවචරය මෙච්චර ප්‍රයත්නයක් තරද්දී භාවනා සාමාන්‍ය ලෝකයා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලායි කියන්නේ කෙලපිරිච්ච padikkamakata තරංගවත් අද ලෝකේ සලකන්නේ නැහැ කියලා භාවනා කරන්න බුද්ධ ආදී උත්තරපෙන් වහන්සේලා ඈතට තියලා වඳින මේ අමාරු කටයුතු කරන කෙනාට කෙලපිරිච්ච padikkamakata තරංගවත් සලකන්නේ නැහැ කියලා 1945 50ත් අතර කාලේ ලියලා තිනවා අදත් එච්චරයි ඒ නිසා එකම වැරද්ද ඔයා කියන එක කියන්නේ අනේ කොහෙද ගියහොත් වැසිකිළියට ගියා කියන්නේ ගඳකිළියට ගියා කියන්නේ මොකද බුදුරජාණන් ශ්‍රී කියන වැසිකිළිය ගඳකිළිය දෙකම එක වගේ වැසිකිළියට පොඩ්ඩට ගියා නැත්තම් මොකක් හරි කියලා කෙලියකට ගිහිල්ලා එන්න ගියා. ඒ මිනිස්සු දන්නේ නැහැ නේද දැන් මම කියන්න ගියොත් අහවල් තැන්න ගියා කට උරු කරලා කිව්වා නේද? ඉල්ලගෙන කන්නේ. නෑ ඒක උන්ගේ ඇම ඔයා කනකොට ටික ටික කන්න. gediya pitin කන්න බෑ. මම කන්න මේ ඇතුළේ කොක්ක තියෙන බව දැනන පොඩ පොඩ කන්න. ඔයා කරලා තියෙන gediyම කාලා දැන් කොක්ක ගස්සුවාට පස්සේ පාළුව වතුරෙන් උඩ. ශාන්ත වෙනත් ප්‍රශ්නයක් මම ගන්නවා මම දැනගන්න. මේ චන්ද රාගය කියන එකේ විග්‍රහ කරගන්න ඕන වචන සම්මි ඒකට හේතුවත් මම කියනවා මේ අර කොට්ටිට සූත්‍රයේ සංහිතින එකයි මේ සාරිපුත්‍රනාට අහනවා මේ ගුණයි සුදු ගුණයි කල් ගුණයි බඳලා ඉන්නවා එතකොට මේ සුදු ගුණා නිසා කල් ගුණා බඳලා ඉන්නවද කල් ගුණා සුදු ගුණා බඳලා ඉන්නවද කියලා අහුවම කොට්ටිට සාමිජි කියනවා නෑ සාමි සුදු ගුණාගෙන් කල් ගුණා බඳලාත් නෑ කල් ගුණාගෙන් සුදු ගුණා බඳලාත් නෑ ඒ බඳලා තියෙන්නේ ඒ බඳලා ඉන්නේ අර බඳලා තියෙන බරපටින් කියලා ඊට පස්සේ කියනවා කොට්ටිට මේ වගේ තමයි රූපය යස දෙකත් මේ දෙකත් කිසිම සම්බන්ධයක් නැහැ ඒක බැදලා තියෙන චන්දරාගයෙන් කියලා කියනවා ඒක මෙන්න මේ චන්දරාගය කියන එක ටික විග්‍රහ කරගන්න ඕනේ සම්මතයි. මොකද එතෙන්දී එකක් තමයි අපි අර ඡන්දය, කැමැත්ත, ආශාව, රාගය කියන කොහොම පරයය පරිවියට හඳුන්වා ගන්නවා. මෙතෙන්දී සාරිපුත්‍රනාංශයේ ඒක ඡන්දය කියන එක විශේෂ පදයක් දාලා චන්දරාගය කියලා දාගෙන ඊට පස්සේ අර ධම්මසක්පවත්තන සූත්‍රයේ නන්දිත සහගත සතරතරාග නන්දිනේ කියන එකත් ඔය විග්‍රහ කරන එකමද කියලා ඒක ගැන පොඩි විස්තරයක් ඒක මේ කියන්න පුළුවන් දී ඇති වෙලාවක මිනිසෙකුට දොරවල් හයක් හැරලා තියෙන ඇහැ රූප වලට ඇරලා තියෙනවා කන ශබ්ද වලට ඇරලා තියෙනවා නාසය ගඳට දිව රසයට කයට පහසට මනසට ධර්මතා මේ හයකින් ගනුදෙනු සිද්ධ වුණාට විඥානේ ඡන්ද දෙන්නේ එක්කෙනෙකුට විතරනේ හයෙන් එකකටනේ එතකොට විඥාණය යම් තැනකට ගියාද එතන විතරයි ජීවිතේ තියෙන අනික් පහම කොර වෙනවනේ. අපි රූපයක් බලනවා කියන්නේ ඔය ඇහි කනයි ඇහි රූපය සම්බන්ධ වෙන තැනට විඥාණය ගියා. එතකොට අපි දන්නවනේ විඥානයේ ඡන්දය කනටයි සද්දටයි ඒ වෙලාවේ නැහැ කියලා. නාසයටයි දිවටයි ඇත්තේ නැහැ කියලා. නාසයට දිවට කයට නැහැ. එතකොට ඇහැට ගියා. නමුත් ඒ බව අපි දන්නේ නැත්තේ මොකද? අපි ඒ තරම්ම දකින්න රූපෙට ලොල් වෙනවනේ. කාමයේ ඇති වෙනවනේ. ඡන්ද එතකොට ඡන්දෙන් එතෙන්ට ගියා. ඒකට ඒකේ තරම්ම රාග මිශ්‍රිත වෙන්න නිසා මට මේලා ඕන සද්දත් අහන්න පුළුවන්. නමුත් සද්ද අවලංගු වෙලා. මොකද විඥානේ ඒක ප්‍රතික්ෂේප කරවෙන්නේ නැත්තම් මෙතෙන් එන්න බෑනේ. ඒ නිසා එකක් ගන්නවා කියලා කියන්නේ විශාල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක මිනිස්සයා දන්නේ එකට ආශා කරනකොට පහකට වෛර වෙලා. ඒ පස් දිනාම යුද ප්‍රකාශ කරලා බේ වෙනකොට. එයාට ඒක තේරුමක්වත් නැහැ. මොකද මේ මේකේ මත් වෙලා ඉන්නේ. ඒ මත් වෙන එකේදීත් ඒ රූපයත් ඇහත් දෙක සම්බන්ධ වෙලා තාම මේක රූපයක් බවට ඇහක් බවට පත් වෙන්න ඉස්සර වෙලාම විඥානෙ ගිහිලා ඒකට ඡන්දේ දෙනවා. දීපු ගමන්ම ඒ වෙලාවේ තියෙන සද්දත් කනත් පැත්තක දාන්න නාසයත් ගඳත් පැත්තක දාන්න රූපයත් ඇහත් තෝරගන්න හේතුව රාගෙමනේ. නැතු අපි යන්න දුන්නා නෙවෙයිනේ අපිට ඕන කමට ගියා නෙවෙයිනේ ඇහැට. පිටපම් මෙතන හිටපන් කියවට ඇහි හිටින්නේ නැහනේ. ඒ යන්නේ වේදනා සංඥා චේතනා කියන චෛසික තිසානේ. ස්පර්ශයට ඉස්සෙල්ලා ඥානන්ද සංසය හැමදාම මතක් කරලා කියනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය කියලා තමයි අභිධර්මයේ උගන්වන්නේ. ත්‍රිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා රූප ධර්ම වල වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ස්පර්ශයක් ඇති වෙන්නේ ඉස්සර වෙලා මේ හයම තියෙද්දි විඥානයේ ඇහත් රූපයක් තෝරන්නේ ඒව ගැන මූලික සමීක්ෂණයක් කරලා වැඩිම වේදනා දෙන වැඩිම සංඥාව තියෙන වැඩිම චේතනා තියෙන තැනට යන්නේ. ඒ යන්නේ මට නිවන් දක්වන්න නෙමෙයිනේ. මාළව જાතිය බෝ කරවන්නනේ. එතකොට මම කොහොමද දාස වෙලා ඉවරනේ. මම දන්නවනම් මේ 6කට යන්න පුළුවන් 6කට යන්න පුළුවන්කම තියේදී මානසිකාරයේ මට කියන්නේ නැතුව අහවල් දෙයට යන එක මට කරන අනුග්‍රහයක් ඕන අඹුවක් නෙවෙයිනේ මම දහස කිරීමක් නේ කරන්නේ එතන. එයා න්‍යායපත්‍රය හදලා නේ තියෙන්නේ. න්‍යායපත්‍රය හදන්නේ වේදනා සංඥා චේතනා. ඒ නිසා විඥානේ එතෙන්ට යන එකට විඥානේ කරන්න දෙයක්වත් නැහැ. විඥානේ දරුවෝ තුන් දෙනෙක් ඔය. වේදනා සංඥා චේතනා ඒකට කියනවා තාත්තා එන්න මෙහෙ. ඉතින් අරගොල්ලත් ඉල්ලනවා. කනත් අද්දේ කනත් ඉල්ලනවා වේදන විඥානයේ කමන අපේ. කනාශයත් ඔක්කොම නමුත් ඇහැ දක්ෂ වෙනවා. ඒ දක්ෂ වෙනුනේ වැඩියෙන් කුප්පනේ නිසානේ වැඩි කෙලස් තියෙන නිසානේ. తත්‍ර తත්වාබිනන්දනීනේ. එතන එතන බැලීම තියෙන නිසා ඒක අපි දන්නේ නැත්නම් අපි කොච්චර දාසයිද කියලා හිතන්නේ. අපි කොච්චර සුදුරු ධ්‍යාන හිටියත් සිල්ලතක හිටියත් මොනවා කෙරුවත් ඇහැ යන්නේ වැඩියම කාමයේ තියෙන තැනටනේ. කාම ඡන්දෙනේ ඡන්ද රාගෙනේ ඒක විඥාණයට කරන්න දෙයක්වත් නෑ බුදුරජාණන් කියනවා ඔබ දන්නවනම් ඔබ කොච්චර දාහයක්ද කියලා ඔබ දැනගනි. ඔබ අනුන්ට බයිලා කියා කියා ඉන්න එකක් නෑ. උඹට තේරෙවි ලස්සන රූපයක් දැක්කට පස්සේ ඒක නොබලා ඉන්න බැරි තරමට ඔබේ හිත අසික්කිතයි. අභිතම ඇත්ත එක වහන සාධන තැනට ගිහිල්ලා මේ ආනපාන කරනවායි කියලා. පුළුවන් තරම් සද්ද නැති ඒත් බලන්න එන සද්දයක් එනකොට පටස් ගලපයිනේ අපට කියලා නෙවෙයි. එතකොට එයා කල්ැතෝ ඡන්ද විමසලා වැඩි ඡන්දෙන් දිරලානේ. මේ ආනපන එතන එපා වෙලානේ තියෙන්නේ. එකම දේ කරගෙන ඉනකොට එපා වීම අපිට පේන්නේ අපිට පේන්නේ සද්දේ ආකර්ෂණ ශක්තිය වැඩිකම. ඒක ඇත්තේ ඊතරට මේක එපා වෙලා. ඉතින් මේ එපා වීම ගරු කරන විරාගය. ඒකාකාරී ආනාපානෙම ගරු කරනවා එතන විරාගය තියෙන්නේ. ඒ වෙනකොට සද්දෙට පයින්නවා කියලා කියන්නේ චන්දරාගය. ඒක අපිට කියලා නෙමෙයි කරන්නේ. ඒක මේ කල්ැතු විනිශ්චිතයි. ඒ අසුචියක් දැක්කට පස්සේ බල්ලා ඉතින් ඇදලා යන්නේ ස්වාමියාගෙන් අහලා නෙවෙයිනේ. ඒ බල්ලගේ හැටි. අසුචියට අදිනවා. ඉතින් අසුචියට අදින හිතක් තියාගෙන තමයි අපි ඉස්ස වගේ ඉස්සිස් කිය කිය ඉන්නේ. ඒක දැනගන්න එක විතරයි බුදුරජාණන්ස කියන්නේ ඥානවන්ත පුතඥයෙ කරන්න ඕනේ. මට කියලා න්‍යාය පත්‍රයක් නැහැ. න්‍යාය පත්‍රයක් තියෙනවා මට මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි. මට ඕන එකට යන්න පුළුවන් වෙන්න එපායි. පුතඥ හිතලා පුළුවන් කියලා. බුදුරජාණන්ස කියනවා ආයෙන පුළුවන් නම් ආනපන දාන හිටපන්. ආන්න බලන්න කොහෙන් පයින්නවද දන්නේ. මට ඕන ඕන දැන් වලට යන්න පුළුවන් කියලා එයා හිතාන තමයි මේ මම ගැන ආඩම්බර කතා කතා කරන්නේ. එකිනෙක මොක රුචිත නැති අරුචිත නැති මධ්‍යස්ථාන හිත දාන්න ඉන්න බලපන් මගේ සද්ධාවේ මට තියෙන සද්ධාවේ සීලෙන් සතියෙන් අන්න ඔබට තේරෙයි ඔබට කොන්දක් නැහැ කියලා. ඒක පශ්චත්තාප වෙන්න පච පච කරන්න කරන වැඩක් නෙවෙයි. මේ පෙන්නඳ ඔබේ න්‍යායපත්‍ය සකස් කරන්නේ චන්ද්‍රාගයෙන්. එතන ඇලිච්ච ඇලිච්ච එකේ අබිරමණය කරනවා කියන්නේ අතාරපු දේවල් සීන නොකරන තරමට ඇලිච්ච දෙමත් කරනවා. ඒ ටොරින්ටෝ ඉඳද්දී ටොරන්ටෝ ඉඳද්දී සක්මණේ කෙලවර එහින්න මේ අපේ පාංකිරිත් වගේ තනි කළු පාට කුරුල්ලෙක්. ඉතින් ඌ හරියට ඒ පන්සලාවට ඉන්නවා කන දෙන්න නිසා. ඉතින් ඉන්නකොට හැරෙනකොට තමයි කුරුල්ලා පේන්නේ. යනකොට පේන්නේ නැහැ. සක්මන් කරගෙන කුරුල්ලා පේන්නේ නැහැ. හැරෙනකොට කුරුල්ලා පේනවා. කුරුල්ලා පෙන්චි ගමන් නේ කකුල තිබුණාව දහනේ ඇහැට ගිහිල්ලා. ඇහැට ගිය ගමන් දැන් දන්නවා පිටපොට ගිහිල්ලායි කිය. ඊට පස්සේ මෙයා ආපහු පයට ගන්නවා ගැනිනවා. ඉතින් ඒක විස්තර කරා. ඉදා භාවනාවට ආපු එකේ. පස්සේ නැගිටිවම මම. නැගිටලා කතා කරලා කිව්වා මේ උඹ හිතපු රොබින් කුරුලගෙන් හිත ගත්තද ගැනුණාද කියලා. ඉතින් බලාන යනකොට මට ගැනිලා තියෙන්නේ මේ ආන සක්මනේ ඉන්නේ කොහොඳයි කියලා. ඒක නිසා හිත ගිය බව දන්නවා පිට ගිය බව දන්නවා. ඊට පස්සේ ආපහු දැන් හිත තියෙන්නේ සක්මනට ගන්නනේ. ඒතර රොබින් කුරුල්ලා රසවත්තරද පේන්නේ නීරසවටද පේන්නේ. ගණ්ඩ බලන පිටිපස්සට හැරෙන මනුස්සයට ඒක කරදරයකට පේන්නේ. කුරුල්ලා දකින්න එක හිතේ තියෙන කඩප්පුලිකමට හිත ගියාට තමන්ගේ බයලජ්ජාව කියන ඕක නෙවෙයි මනුස්සෝ සිල්ල තියන්න ගත්තේ ඕක නෙවෙයි මනුස්සෝ මේ ධක්මනකට ආවේ ඕක නෙවෙයි මනුස්සෝ සතිය පිටේවි කියලා එතකොට මේ කුරුල්ලාගේ අපිරමණේ අඩු වෙනවනේ. ඒ විරාගයට වැටෙනවනේ. දැන් මේ විරාග වෙලා තියෙන එපා වෙලා තියෙන සක්මන්ට ආයෙ කැමති වෙන්න වෙනවනේ යාට. ඒකනේ ශික්ෂණය කියන්නේ අපේ ඉතින් බුදුරජාණන්සේ කියලා තිනවා මේකයි විරාගෝ සෙට්ඨෝ ධම්මාන මෙච්චරයි බුද්ධ학ම කියන්නේ. මෙච්චරයි ශික්ෂණය කියන්නේ. ඒක පොතෙන් ගන්න බෑනේ. ඒ කොච්චර කටපාඩම් කරත් කොච්චර පිළිත් කිව්වත් කොච්චර සිල් රැක්ක මේ සිල් රැක්කත් දන් දුන්නත් කරන්න බෑ. ඒක ඔක්කොමත් කරලා මේකම කරන්න වෙපයි. කරන රොබින් කුරුල්ලෙක් ඇවිල්ලා දේවදත්ත වෙන්නවත් එපායි මේක ඉගෙන ගන්න. බලන්න හිටියව නන කුරුල්ල සැපයි. දැන් මේ එහෙම බලනකොට ඒ කුරුල්ලගේ ෆේඩ් ඔෆ් ෆීල්ක් වෙනානේ කුරුල්ල නිකන් විරංජන වෙන්න ගන්නවා. කුරුල්ල දකින්නට පේනවා මේ උගුලක් මේ පේන්න තියෙන්නේ. මේක ඇමක්. මේකට හිත යනවා. ගියාට පස්සේ මං අසරණ වෙනවා කියලා අර කුරුල්ල දිහා තියෙන්නේ කුසල ඡන්දයක් කාම ඡන්දයක් නෙවෙයි. කුරුල්ල මාව අල්ලන්න ආපු ඇමක් උගුලක්. ඒතර වෙන මුළු ලෝකෙම උගුලක්. අපි මේ හදන වඩන අගේ කරන මුළු ලෝකෙම උගුලක් මේ වර්තමාන මොහොතේ හිත පවත්තන්න දෙන්නේ නැතුව කරන එක්සෙන්ට්‍රික් කරන්න හදන එක. ඉතින් ඒ නිසා ලෝකය පාවා දෙනවා කියුවාම ලොකම දාන. ඒක ලොකම දාන හැබැයි දානේ දෙන්න නම් තමයි ලගින්න ඕන තැන සහතික වෙලා තියෙන්න ඕනේ. නැතුව මේක දෙන්න බෑ. මගේ අරසාව සඳහා යාහිතු තැන හොඳටම සහතික වෙලා තියෙනවා. එතකොට තමයි මේක පරිත්‍යාග කරනවා මේකට පක්ඛන්දනය කරනවා. අර කතා හන්න මේකට පයින්. ඊටේ දන්නේ නැති එක්කනට කියනවා පුත්තජනයා කියලා. දන්න කෙනාට කියනවා මේ කල්යාණ සත්පුරුෂයයි කිය. ගියාට කනගාටු වෙන එකන කියනවා සෝවන් වෙච්ච එකටයි. යනවා ගියාට එයා ගණන් ගන්න. එයා දන්නවා මේ දෙකම තියෙනවා කොයි වෙලාවෙත්. පරිත්‍යාග කළ යුතු එකක් තියෙනවා. ඇවිල්ලා ලැග් ගන්න ඕන එකක් තියෙනවා. ඒ දෙක මම දන්නවා. ඉතින් මට මොකද ගියාම මොකෝ. ඕනේ ලකමට ගන්න පුළුවන්. නමුත් ඒ දෙකව දන්නේ නැහැ. මේක විතරමයි තියෙන කියලා දකින දකින් දේ අභිරමණය කරන එකට පෘ탁ජනයි කියලා කියනවා. කරන තැනදී තව ප්‍රශ්න කරන මම ඒක ඔය ඔය තැනට ගියෙන් පස්සේ මේක මම ඇත්තටම මේ සන්නසලි ධම්මදේශන වලින් මේ යම් එකතු කරගෙන එකතු කරගෙන පුරුදු කරන දේවල්මයි ඒ එතෙන්ට ගියෙන් පස්සේ වේරෙන්ට ක්‍රම කීපයක් ගන්න යෝජනා කරලා තියෙන එකක් තමයි අර කිව්ව විදිහට මුල්ම කාලේදී ඒ විදිහට ලැජ්ජා වෙනවා. එමෙතන මම නොසන්ඩාලයි ඒක ඔක්කොම කරලා සීලෙත් කඩාගෙන ඔක්කොම කරලා ඉවර කරලා පස්සේ හරි ගිහලා ආවාද කරගන්නවා. මම කරපු දේ ගැලපෙන්නේ නැහැ. ඇත්තට මෙහෙම ඒක එක ක්‍රමයක්. එතකොට ඒක දෙවෙනි සැරේදී අර වේගය අඩු වෙනවා. දෙවෙනි එක කරගන්න කරන් කියන සාමාන්‍ය ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන නොබලා ඉඳ බලනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන නොබලා ඉඳ බලනවා. තුන්වෙනි එක කරනවා සාමාන්‍යයෙන් අරමුණට අරමුණ කන විශේෂයි උදාහරණයක් විදිහට කන විශේෂ ගත්තොත් ඒ අරමුණ නිසා කනේ අර නලියන ගතියට හිත දාන්න බලනවා. හතරවෙනි එක තමයි සාමාන්‍යයෙන් ඒ විදිහට අර කන්ද රාගයටම ඉඳ දීලා ඒ චන්දරාගේ දිහා බලාගෙන ඉන්නවා. ඒක වැඩ ගන්න හැටි බලා ඉන්න පස්සිනේක සම්මන්ත ඒ ඒ බලාගෙන ඉන්නකොට අර අනිත් ඉන්ද්‍රියන් වල ඇති වෙන වෙහෙස කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන වෙහෙස දිහා වෙහෙස දිහා බලාගෙන ඉන්නවා. ඒක නම් ඇත්තටම මේ අසපුරුෂය වගේ තේින්නේ මොකද මේ දුක් විඳිනකොට තව ඒක ඒක දිහා බලලා hina වෙනවා වගේ වැඩක්. මම හිතන්නේ ඒ කාරණා පහ නෙවෙයි ඒ කාරණා පහම ඔබ වහන්සේගේ සංවිධානය වලින් ගෙනගත්ත දේවල්. ඊට අමතරව තවත් කාරණා තියෙනවා. ඒද මේ මෙතන පහකට හෝ හයකට හෝ හතකට ඕන විදිහට කඩලා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේක මේ බව දැනගන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. තිරිසනෙකුට, යගෙකුට, ප්‍රේතෙකුට මේකට යන්න බෑ. නමුත් දැනගනත් එහෙම පුළුවන්කම තීදි ටික පාවිච්චි කරන්නේ නැත්නම් මේ මනුස්සයා බුදුනාච කියනවා තිරිසනෙක් කියලා. මුර්ගෙක් කියලා. මේක දැනගන්න ඕන වලට දැනගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ තරම් කැපකිරීමක් කරන්න. ඒ නිසා යම් වෙලාවක මේ මනුස්සයා එනේන සංසිද්ධියේදී මේ පහක් හයක් තියේදීම එකට අහුවෙලා ඒක බදාන කෑ ගහගෙන මැරෙන්න කෑ ගහන ගතිය මොන තරම් පුතත්ජනයිද කියලා Taman කෙරේ විහිළුවෙන්ට hina වෙන්න පටන් ගත්තට පස්සේ උනිවන් නොදැක්කට නිවෙන්නේ තමයි ඉන්නේ ක්‍රම 1000ක් හොයතයි ඒක මේ සාධනය කරගන්න ක්‍රමසාවිදි රාශියක් තියෙනවා බුදුන් වහන්සේ ඒව ගැන එච්චර කලබල වෙන්නේ නැහැ මොකද අපි යතින් සමානයි ඔක්කොමලා කරගත්තේ ඕනේ කරලා තියෙන්නේ නම් අමාරු වැඩනොට කමන්නේ අමාරු බව දන්නවනේ. රාත්තරල් ගන්න දන්නවනේ මඩ ගෑවට කමන්නේ නැහැ. එයා දන්නා ඊට පස්සේ බොක්ක හොදාගත්තට පස්සේ ආ යන්න පුළුවන් ඉස්තිරහණියක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා එතනින් එහාට බුදුරණස් එච්චර වාක්‍යයක් නැහැ. නමුත් මේක තීරුම් කළ දෙන්න බැරිකමයි. මේ තීරුම් කරන්න බැරි තරම් ලෝකයක් උරුප්පගෙන ඉන්නවනේ. උරුට් වෙලා ඉන්නවනේ. ඉතින් ඒක තියෙද්දි පෞරුෂත්වයක් අරගෙන මට කරන්න තියෙන්නේ මේකයි. මාව වට්ටන්න ඔක්කොමලා ඉන්න කමන්නේ නැහැ. උන්නේ ස්ථිරව වට්ටන්න බෑ මම. අර බොනික්කා වගේ. කොච්චර පයින් ගහුවත් ඌ නැගිටිනවා. ඒක අදහන්න පටන් ගත්තට පස්සේ යමනසට ක්‍රමසහ විදි 6කට නෙවෙයි 6 ඌ 6කට දාතයි. ඉතින් කොහොම හරි අපි දැන් මේ සාකච්ඡාව නැත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ පැයකමාර කාලයක් අපි අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මෙල්බන් වලින් සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉස්සර වෙලා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉඳලා යන්න. ඒක එහෙනම් අපි මෙල්බර්න් වලට සමුදෙනවා අපේ සාකච්ඡාව මෙතන නිමා කරනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගුලාගල කාශ්‍යප මහරහතන් වහන්සේ සමග පරක්කම්බා වරජිරු කරපු ඒ කතිකාවතය අපේ නිකාය ભેදේ සම්පූර්ණයෙන් ගුවන් වෙච්ච වෙලාවේ අනිකුත් ආසියාතික රාජ්‍ය සියල්ලම වගේ ලංකාවේ තියෙන පිරිසිදු තේරවාද උල්පත කියන එක ලෝකේ පිරක් පුරාම වගේ පිළිගත් එක ලොකු දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. දේශපාලන තුරුපක් විතරයි. දේශපාලන තුරුපක් විතරයි. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකෙන් ඒ රජතුමා මොකක්වත් ලංකාවට වෙලා නැහැ එදා ඉඳලා පිරි වුණා. ඈ? රාතෙන්ට රජ කෙනෙක් මොනව කරන්නද බුදුහාමුදුර ඔක්කොම කරලා තියෙන්නේ. හරි ස්වාමීන් වහන්සේ දැන් අඩු ගන්න ඒ වෙලාවේ ඒ නෑ ඒ වෙලාවේ වෙලා රජුරෝ තියා පඹයක් හිටත් ඔය වැඩේ වෙනවා. රජුරු ඉතින් මේ නායකත්වය දීලා තියෙන රජුරන්ගේ ඥාන ශක්තිය දෙන්න ඇති. නමුත් අපේ ශාසනයේ වෙලා තියෙන විශාල දේවල් එක බලන්න ඌයි ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් එනකන් කී දහහක් ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා තියෙනවා. වැඩ නොකිරීමෙන් සාසෙන්ට ආදර්ශ දීපු කොච්චර ඉන්නද? ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. බුදුහාමුදුරගේ ගුණ ඉදිරිපිට තව කෙනෙකුගේ ගුණ කියන්න යන්න එපා. ඒක බුදුහාමුදුරකට නිග්‍රහයක් වෙනවා. ඒ ගුණ කඳ ඉදිරිපිට අනුන්ගේ ගුණ වැඩි යුවා දක්වන කිව්වොත් බුදුහාමරට නිග්‍රහයක් කරනවා කියලා බුදුහා ලොකු සාන්ති. කාටවත් බෑ. අපි කියන්නේ මේ වගේ මේ මේකක් මතු කරලා දීපේක දැන් පන්ද පත්තු කර දුන්නා පස්සේ නිවෙනකොට තෙල් දාන එක ඇත්ත ගිනින එක ඇත්ත පරක්‍රම රජුරෝ තරහ වෙන්න එපා මයිත් එක. විජේපා රජුරෝ තරහ වෙන්න එපා. නමුත් අපි කවුද? අපි කාටවකද ස්තුති කරන කවුද? අපිට මොකද්ද තියෙන සුදුසුකම මෙච්චරක් ඉර පායලා කඩාගෙන යන්න ඉර පායන තියෙන එකට අපි හඳට ස්තුති කරනකොට සමහර ඉදිරියට නොකරන තමයි මේ අපි වෙලා ගියයි කියලා මතක තියාගන්න වෙලා වෙලා. ඉදිරියට දිරු කවුරුද ඇතුළත අවසර ස්වාමීන් මට්ටම් වදින කියන අවසර දෙන්න. ඔය තවත් තිල අවසරයි. දැන් කොරොන දෙයක් නැහැ. ආතල් කියන වචනේ කියුණා මගේ શબ્දකෝෂේ නේද නෑ. මම නම් මෙතන තේන්නේ ඒකේ ආතල් එක ඒ වචනේ ගත්තා. ඉන්නේ මේ ඔබ වහන්සේ මුකුත්ම දන්නේ නැති එක්කෙනෙක් වශයෙන් තමයි මෙතන හැසිරෙන්නේ බණ කියන්නේ. නෑ නෑ මම අයියා. <laughs> මම කියන්නේ. ඔබ වහන්සේ බණ දේශනා කරන මම පිටි ස්වාමීන් වහන්සේලා දැන් අවුරුදු 50ක් ගායිනම් පන්සල් ලස්සනින් මුකුත්ම දන්නේ නැති බින්දුවේ ඉඳලා තමයි දේශනා කරන්නේ. එක දෙවෙනි එක පොඩි වරදක්වත් හංගන්නේ අරදවල් දෙන්නේ දෙක අර ආරණ්‍ය සම්පදායට අර චූටි බෝඩ් එකක් ගන්න දෙන්න තුරු දාපු බෝඩිය මම තාම තගේ කොන්නේ. ඉතින් ඒක නිසා මගේ නම් ආතල් දෙක එක දැන් මෙතන කතා වුණා මට වචන හරිය නැහැ කියුන්නේ. සූස්තිය කියන්නේ රහත් මේ රහත් සූස්තිය හොයනවා. සෝවාන් නිච්චය හොයනවා. මිනිස්සු. ඌ කවුද රහත් වෙලා ඉන්නේ කවුද සෝ කෙනෙකුට තේරුම් ගන්න බැරිද මේ හැසිරෙනකොට දැන් අපි බුදු වෙලා නැහැනේ. ඔබ වහන්සේ රහත් වෙලා දින දැනගන්න. ඔබ වහන්සේ රෝවාන් වෙලා දින බලන්න. මම බුදු වෙන්නේ. මම බුදු වෙලා නම් මට ගන්න පුළුවන් මේ අමුතු දැන් ඔය උන් විట్లට රහත් වෙලා ඉන්නේ නිරෝවන්ලා ඉන්නේ. අපිට ඔය ආකාරයෙන් හොතන ගත්තොත් මට නම් ඔය කියපු කාරණා අතරේ මේ ආකාරයෙන් මම දෙනවා සූස්ති කියන වචනේ අපි වන්දනා කරලා ඉවර කරනවා.